ඊයේ දවස තුල අපි දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කොට ඒ දුක්ඛ ආර්ය සත්‍ය සියලු ලෝක සත්‍යයන්ට පොදුයේම කායික වශයෙන් සහ මානසික වශයෙන් පවතින දුක්ඛ ස්වභාවයක් බව එය වෙනස් කළ නොහැකි බව සදාතනික වශයෙන් ඒ දුක්ඛ ස්වභාවයන් සියලු සත්‍යයන්ට අඩු වැඩි වෙමින් නිරන්තරයෙන් පාතින ස්වභාවය අප විසින් අවබෝධ කරගන්නට යෙදුනා. ඒ අවබෝධයේ අනුව අපි ඒ දුකෙන් අත මිදීම උදෙසා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්දයි කියන කාරණය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පරිද්දෙන් අපි පරීක්ෂා කරන්නට යෙදුණා. ඒ අනුව අපි තෝරාගත්තා උප්පත්තිය නිසා තමයි මේ සියලු සත්වයෝ මේ දුකටපත් වෙන්නේ. එහෙනම් තම තමන්ටත් මේ දුකෙන් අත මිදීමේ උවමනාව පවතිනවා නම් එසේ උපත නතර කරගත යුතුයි කියන තීරණي අපි ගත්තා. එහෙනම් මේ සියලු දුක්ඛයන්ට හේතුව උප්පත්තිය බව අපි අවබෝධ කළා. එහෙනම් මේ උප්පත්තිය නතර කිරීමට නම් උප්පත්තියට හේතු කාරණා මොනවද කියන එක වටහා ගන්නට අපිට සිද්ධ වුණා. ඒ උප්පත්තියට බලපාන හේතු කාරණාවන් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන මේ කර්ම ස්වභාවය කියන එක අපි අවබෝධ කළා. නමුත් දල වශයෙන් තමන් වැටහීමක් තබාගත යුතුයි. කර්මය පමණක් නොවන බව සත්වයාගේ උප්පත්තියට බලපාන. කර්මය යනු එක් වූ න්‍යාම ධර්මතාවයක් පමණයි ඍතු න්යාමය, බීජ න්යාමය, චිත්ත න්යාමය, ධම්ම න්යාමයේ වශයෙන් තවත් න්යාමක වූ ධර්මතා හතරකුත් සමග කර්ම න්යාමයේ යෙදෙමින් මේ සත්‍යයගේ භවය එහෙම නැත්නම් උප්පත්ති සිද්ධ වෙනවා. ඉතින් එයින් මේ කර්ම න්යාමයේ පමණක්මයි අපිට වෙනස් කරගත හැක්කා වූ ස්වභාවයෙන් පවතින්නේ. එනිසා තමයි ධර්මයේ තුල අපි මේ කර්මය කියන ස්වභාවය ගැන භාවිතාවකට සාකච්ඡාවකට යොමු වෙන්නේ. එහෙනම් ඒ අනුව අපි තේරුම් කරගත්ත මේ උප්පත්තියට හේතු වෙන කර්ම ස්වභාවයන් මොනවද? පුණ්‍ය කර්ම සහ පාප කර්ම වශයෙන් කර්ම ස්වභාවයන් දෙකක් තිබුණා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් පින් සහ පව් කියලා මේක හැදින්නවා. එහෙනම් අපි ඒවා තේරුම් කරගත්තා පින් සහ පව් යනු මේ සිතේ ලෝභය, දේශය, මෝහය යන මේ අකුසල ධර්මතාවයන් යම් මට්ටමක පවතින අවස්ථාවක සිදුවෙන කර්ම ස්වභාවයන්. ඒවා සිදුවෙන්නේ හැම අවස්ථාවකදීම ආයතන වලට අරමුණු ලැබෙන අවස්ථාවේ කියලත් අපි අවබෝධ කළා. ඇහැට නම් රූප පෙනෙන අවස්ථාවේ කර්ම සිද්ධ වුණා. කනෙන් නම් ශබ්ද ඇහෙන වෙලාවේ, නහයෙන් නම් ගඳ දැනෙන වෙලාවේ, දිවෙන් නම් රසක් දැනෙන වෙලාවේ, කයේදී නම් ස්පර්ශ දැනෙන වෙලාවේ, මොළේදී නම් සිතුවිලි මතක් වෙන වෙලාවයි කියන මේ අවස්ථා හයෙන් කිනම් හෝ අවස්ථාවකදීමයි මේ කර්ම සිද්ධ වෙන්නේ. ඒතර මේ කර්මය සිදු කරන්නේම තම තමාමයි. අන් කවරෙක්වත් කර්මයට වගකිය යුතු නොවේ. තම තමාගේ කර්මයන් තම තමා විසින් සිද්ධ කරගත්ත කර්මයක්. ඒතර කර්ම ස්වභාවයනොත් මුළු සංසාරේ පුරාවටම සියලුම සත්‍යයන් විසින් තුන් වර්ගයක කර්ම පමණයි සිද්ධ කරන්නේ. සිතින් කරන කර්ම තිබෙනවා. චිත්ත කර්ම කියලා අපි කියව. වචනයෙන් කරන ඒවා තියෙනවා. වචී කර්මයන් විදිහට ධර්මයේ හැඳින්නුවා. කයින් කරන ක්‍රියාකාරකම් තිබෙනවා. කාය කර්ම කියලා අපි හඳුනාගත්තා. මෙන්න මේ විදිහට ආයතනයේ හයින් යම් ආයතනයකට අරමුණු ලැබෙන අවස්ථාවක ඒ මොහොතේ මේ සිත, කය, වචනීය කියන ద్వාරත්‍රයෙන් කර්ම රැස් කිරීම සිද්ධ කර ගන්නවා නම් ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල ධර්මතාවයන් සහිතව එම කර්ම ස්වභාවයන් එක්කෝ පිං ස්වභාවයකට එහෙම නැත්නම් පව් කියන ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේ தත්වයන් නැවත භවයක් සකස් කරන බව ලෝතර ශාන්තිනායකයන් වහන්සේ අවබෝධ කරගන්නවා. නම් පුණ්‍ය කර්මයන් නිසා සුගතිගාමි උප්පත්තියක් ලැබෙනවා. සත්‍යයට සුගති වශයෙන් දක්වන මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තලයන් වල උපදින්න පුළුවන් වෙනවා. යම් ආකාරයකින් පාප කර්ම ධර්මතාවයන් බලවත් වුවොත් මරණාසන්නයේදී ඔහු ඒ පාප කර්මයේ හේතු කරගෙන දුගති වූ ස්ථානයන් වල උප්පත්ති ලැබෙනවා. තිරිසන්, പ്രേත, අසුර සහ නිරය කියන தත්වයන් වල. එනම් උප්පත්තිය ලබන සෑම සත්‍යයකටම දුක තියෙනවා කියලා තේරුම් ගත්තා අපි. එයින් අතමිදෙන්න ඕන නම් මේ උපත නතර කරගත යුතුමයි. එහෙනම් උපත නතර කරන්නට නම් තමා තුළ පින් පව් දෙකම ප්‍රහාණයටපත් වෙලා තිබෙන්නට ඕන. පුණ්‍ය පාප පහිනස්ස විදියට බුදුහාමුදුරුව දැක්ුවේ. ඒ කාරණේ පින් පව් දෙක ප්‍රහාණය වෙන්නට ඕන. එහෙනම් ඒ වෙනුවෙන් කල යුත්තේ කුමක්ද කියන කාරණේ අපි තේරුම් කරගත්තා. ඒ තමයි ලෝභය, ද්වේෂය, මෝහය ඇති නොවන ආකාරයෙන් තමන්ගේ සිත කය වචනය පවත්වා ගන්නට ඕන. එහෙනම් අලෝභ, ආදේශ, අමෝහ කියන தත්වයන්ගෙන් සිත පවත්වන්නට ඕන. ඉතින් මේ ලෝභය, දේශය කියන කාරණාවන් දෙක ආසාව සහ තරහ කියන ස්වභාවය ගොඩනගන්නේ මෝහය මුල් වෙලා කියලා බුදු කෙනෙක් අවබෝධ කරනවා. මෝහය නැතිනම් එහෙම නැත්නම් වැරදි වැටහීම නැතිනම් කෙනෙක්ට ආසාව මතුවෙන්න බෑ තරහ මතුවෙන්න බෑ එහෙනම් ඒ අනුව අපි තේරුම් කරගත්තා ඊයේ දවස් තුල මෙන්න මේ මෝහය කියන එකයි දුරු කළ යුත්තේ. එහෙනම් මේ මෝහය මොනවා පිළිබඳවද ආයතනයන් වලට ලැබෙන අරමුණු පිළිබඳවයි කියලා අපි වටහා ගත්තා. එහෙනම් ආයතන වලට ලැබෙන අරමුණු සීමාවක් නැහැ. ඒක අසීමිත වූ ස්වභාවයකින් යුක්තයි. එහෙනම් අසීමිත වූ අරමුණු සම්බන්ධයෙන් මේ පරිේශණයේ සිද්ධ කරන්නට බුදුරජාණන් වහන්සේ දක්වපු මාර්ගයක් තමයි ජීවි වශයෙන් සහජීවි වශයෙන් ලෝකයේ දෙවර්ගයක් තිබෙනවා. එහෙනම් අන්නේ දෙවර්ගය පරීක්ෂා කරමින් මේ ලෝකය පිළිබඳව අවබෝධය ලබන්නට අපිට මාර්ගයක් පැහැදිලි කරා. ඒත් ලෝකයේ තියෙන සියල්ල අපිට පරීක්ෂා කරන්න බැරි නිසා ලෝකයේ තියෙන මේ සියලුම ජීවි අජීවි ස්වභාවය තමා තුළින් පරීක්ෂා කරන්නට තමා තුළ තිබෙන ජීවි අජීවි తত্ত্বය භාවිතා කරන්නටයි බුදුහාමුදුරුවෝ දැක්වේ. එහෙනම් ඒ අනුව තමාගේ සිත කියන එක ජීවී තත්ත්වයේ විදියටත්, කය කියන එක අජීවී ස්වභාවයේ විදියටත් භාවිතා කරමින් අපි මේ පරිේශණය ඊයේ දවසේ ආරම්භ කරමින් මූලික වශයෙන් අප තුළ තියෙන අවිද්‍යාව කුමක්ද කියන එක ගැනත් වටහීමක් ඇති කරගත්තා. ඒ තමයි මේ ජීවි සහ අජීවි ස්වභාවයන් නිට්ටයයි කියලා සැලකීම, සපයි කියලා සැලකීම, ආත්මයි කියලා සැලකීම, සුභයි කියලා සැලකීම. එනම් මෙන්න මේ ස්වභාවයන් පිළිබඳව සත්‍ය දැකීම සඳහා අපි මේ සිත කය පරීක්ෂණයට භාජනය කළ යුතුයි කියන තීරණයට ආවා. දේශේ පරීක්ෂණයට භාජනය කළ යුතුයි කියලා තීරණය ඇවිදින් අපි මුලින්ම මේ කය පිළිබඳව සරල පරීක්ෂණයක් කරා. මේ කය කියන එක කොහොම ඇතිවෙච්ච එකක්ද? තේරුම් කරගත්ත ආහාරයෙන් හැදුනා කියලා. ආහාර නැතුව කය පවතින්නේ නැහැ කියලා කවුරුත් පිළිගත්තා. ඉතින් තමන් පිළිගත්තත් නැතත් ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙනවමයි. ආහාර නැත්නම් කය විනාශයටපත් වෙනවා කියලාත් අපි අඳුරගත්තා. එහෙනම් ඒ අනුව ආහාර කියන ඒවා කොහොමද සකස් වෙන්නේ කියලා අපි අවබෝධ කරගත්තා. ආහාර සකස් වෙන්න ගස්වැල් අවශ්‍ය වෙන බව තේරුම් කරගත්තා. ගස්වැල් කියන ඒවා සකස් වෙන්න මහ පොළව අත්‍යවශ්‍ය වෙනවා. වතුර අවශ්‍ය වෙනවා. සුළඟ අවශ්‍ය වෙනවා. ඉරව් ඕන වෙනවා. එහෙනම් මේ සබා ධර්මයන්ගේ එකතුවක් අවශ්‍යයි කියලා අපි ඊයේ දවසේ අවබෝධ කළා. එහෙනම් මේ සබා ධර්මතාවයේ එකතුවක් නැතුව අපිට මේ ආහාර ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි මේ ආහාර කියලා විවිධ නම් වලින් බත් කොස් දෙල් පොල් ආදී විදිහට නම් කරගෙන අනුභව කළාට අනුභව කරලා තිබෙන්නේ පස් වතුර ඉරාවුව සුළඟ කියන ස්වභාවයන් පමණයි. එනිසා මේ කය කෙස්ලොම් දත් සම්මස්නහරයයි අපි සලකා ගත්තට මරණයෙන් පස්සේ ආපහු පස් බවට පත් වෙනවා. එහෙනම් ඒ උනේ මොකක් නිසාද? මෙතන සැබෑ වශයෙන් අපි දකින්න දේ නැති නිසා. අපි දකිනවා මෙතන මිනිස්සෙක් කියලා නමුත් මනුෂ්‍ය ශරීරයක් මෙතන නැහැ. තියෙන්නේ පස් වතුර ඉරේලිය සුළඟේ වේගවත් වූ නිර්මාණයක් පමණයි. ඒ නිසා මේ කය කියන එක මැටි කලයක්මයි කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. කුම්බූපමං කායමිමං විදිත්වා කියන දේශනාවයි. මේ කය කියන එක උපමා කරනවා මැටි භාණ්ඩයකට. ඉතින් ඒක එහෙම සත්‍ය නම් බුදුහාමුදුරුවෝ එසේම දේශනා කරනවා යම් ආකාරයකින් මේ සත්‍ය නොදන්නා නිසා අන්ධ භූතෝ අයං ලෝකේ අන්ධ වෙලා මේ සත්‍ය නොදකින නිසා පෘථග්ජන භාවයේ වාසය කරනවා. ඒ කියන්නේ සත්‍ය අඳුරන්නේ නැහැ. ඒ හේතු කරගෙන ඔවුන් කුමක්ද කරන්නේ? පොත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. දරුවෝ ඉන්නවා ධනෙ තියෙනවා කියලා වෙහෙසෙනවා කියලා අපි තේරුම් කරගත්තා. ඉතින් අන්න ඒ නිසා මේ සත්‍ය තේරුම් කරගත්තත් එසේ දරුව ඥාතීන් ගෙවල් දරවල් අතහැර දමා මෙසේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න මොහොතක තමන්ට සද්ධර්මයේ අවබෝධයෙන් ලෝකෝත්තර නිවනටපත් වෙන්න හැකියාව තිබෙන කාලයක එසේ උවත් තමන් දරුව ඥාතීන් ඉන්නවායයි යුතුයකම් වගකීම් තිබෙනවායයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා මිස ඒවා අත්හැර දාන්න සූදානම් නැහැ. ඒමක් නිසාද තමාට එසේ නීවරණ ධර්මතාවයන්ගේ බලපෑම නිසා මේ සත්‍යය අවබෝධ වෙන්නේ නැතිකම නිසා. එසේ නොමැතිනම් මේ සත්‍යය අහපු සැනින්ම යමෙක් ඒ සත්‍ය අවබෝධය සඳහා මෙසේ ක්‍රියාත්මක වීම ආරම්භ කරනවා. නමුත් ඒ தത്വෙට එන්නේ නැහැ නීවර ධර්මතා බලවත් වෙච්ච අය. එහෙනම් ආන් එහෙම අපි තේරුම් කරගත්ත මේ නීවර ධර්මතා තියෙනකන් ගැලවීමක් නැහැ කියලා මේ සංසාර ගමනේ. එහෙනම් නීවර ධර්මතා මොනවද කියලාත් අපි අවබෝධ කරගත්තා. ආයතන වලට අරමුණු ලැබෙන වෙලාවේ සිහිය පවතින හේතුවෙන් Tamanට ගොඩනැගිච්ච අකුසල වූ ධර්මතාවන් ටිකක් ආසාව කියන කාමච්ඡන්දය කියලා හඳුන්වන තරහ කියන ව්‍යාපාදේ කම්මැලිකම කියන තීන මිද්ද දුවන ගතිය කියන උද්දච්ච කුච්චය සැකය කියන විචිකිච්ඡාව කියන මේ නීවරණ ධර්මතාවයන් යම් සත්‍යයක් තුළ බලවත් ලෙස පිහිටනවා නම් ඔහුට මේ ප්‍රඥාව ඇති කරගන්න. එහෙම නැත්නම් මෝහය දුරු කරගන්න බුදු කෙනෙක් දක්වපු මේ මාර්ගය අවබෝධ කරගෙන ඒ මාර්ගය තුල ගමන් කරන්න බෑ. එහෙනම් ඒ අනුව ඒ කාරණේ අපි තේරුම් අරගෙන සමාධිය වඩවාගට යුතුයි කියලා තේරුම් කරගත්තා. සමාධිය යනු කුමක්ද කියලා අඳුරගත්තා. නීවරණතාවකාලිකව යටපත් කර ගැනීමේ ක්‍රියාවලියට තමයි බුදු කෙනෙක් සමාධිය කියලා දැක්වේ. එහෙනම් ඒ අනුව සම්මා සමාධිය කියලා කිව්වා නීවරණ වලින් තොරව සිහිය පවතින අවස්ථාව. මිත්‍යා සමාධිය වශයෙන් යමක් ධර්මයේ තුල හඳුන්වනවා. නීවරණ සහිත වූ එකඟතාවයට මිත්‍යා සමාධිය කියලා එකකුත් ලෝකයේ තියෙනවා. ඉතින් තමන්ට මෙතෙක් තිබුණේ ඒ මිත්‍යා සමාධිය ආසා කරන යමක් තිබුණා නම් ඒක ගැන කතා කර කර ඒක වෙනුවෙන් ඕන්තරන් දේවල් ක්‍රියා කරමින් වාසය කරන්න මම දක්ෂයි. හැබැයි ආසාවෙන් අයින් වෙන වැඩේ කරන්න කිව්වොත් ඒකට දක්ෂ නැහැ. ඊයේ දවසේ හවස 7ට අපි වැඩසටහන නිමා කළා කියන தත්ත්වයටපත් වුණා නම් 7 ඉඳන් අද උදේ පාන්දර 7 වෙනකන් පැය 12ක් තිබ්බා. ওই පැය 12 ඇතුළත කාලේ පැය 4ක් භාවනා කරපු අය තුතන්න බෑ. තමන්ගේ தත්ත්වේ හිතාගන්න. එතකොට පැය 12කින් පැයක්වත් ඔය අය අඩු ගාණ කරලා නැහැ කියලා මම දන්නවා. එතකොට තමන් තමන්ගේ වෙනුවෙන් කොච්චර කාලයක් ජීවිතේ කැප කරනවාද කියලා හිතාගන්න. තේරෙනවද? නිසා නිවන් දකින්න ඕන නම් ඔයිට වඩා වෙනස් වෙන්න වෙයි. කොච්චර කතා කර කර හිටියත් කොච්චර බණ දැනගත්තත් නිවන් දකින්න බෑ. ඒකට ඔය කතා කරනවා කියන්නේම නීවරණ ධර්මතාවයේ බලවත් බව. තමන්ට හෙට වෙනකොට කියලා දෙන්න ඔය කතා කිරීම කොච්චර හානිදායකද කියලා තමන්ගේ නිවනට. හරි? තාම තේරෙන්නේ නැහැ ඒක. ඒ නිසා තමන්ම තේරුම් කරගන්න තමන්ගේ හැටි මොකද්ද කියලා. අනුන්ට කතා කරලා වැඩක් නැහැ. අර ආගමේ අය හැමදාම පල්ලි යනවා. ඒ අය ඔය කියන ආකාරයෙන් තුන් පාරක් දවසට යාඥා කරන අරක මේක කිව්වට අනුන් ගැන හොයලා ඉඳලා තමන්ට ඇති වැඩක් නැහැ. නිසා තමන් දියුණු වෙන්න ඕන නම් තමන් හැසිරෙන්න. ඒ නිසා වෙලා තියෙන අපේ අයට උරුම ඔය වැඩේ. අනුන් ගැන හොයනවා මිස තමන් කළ යුත්තේ තමන් දැනගත්තත් කරන්නේ ඒ නිසා කවුරුත් එක්ක කතා කර කර හිටියත් Tamanට ඇති වැඩන්නේ. වෙන්නේ Tamanට කාලේ නාස්ති වෙන විතරයි. මෙතෙක් කල් වුණෙත් ඒක මෙතෙක් කල් Tamanට වෙච්ච දේ ඒක බව දැන දැනාම Tamanට ඒකේ තුල යෙදෙන්න හැකියාව නැත්තම් ඒක ඉතින් Tamanගේ මෝඩකම්. ඒකට අපිට උදව් කරන්න විදිහන්නේ. හරි. එතකොට භාවිතාවෙන් තොරව මේ නිවනටපත් වෙච්ච කිසිවෙක් නැහැ. භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංගත්තති කියලා බුදුහාමුදුරුවෝ දැක්ුවේ භාවිතාවෙන් විතරයි. භාවිතා කරනවා කියන්නේ කේව කේවා ඉන්න එක නෙවෙයි. හරිද? පාවිච්චි කරනවා. මොනවාද පාවිච්චි කරන්නේ? මේ මේ නීවරණ ධර්මතා ඉවත් කර ගැනීම සඳහා කළ යුතු වැඩ පාවිච්චි කරන්න ඕන. ඉවත් කරගන්න ඕන කියලා හිතුවට වැඩකුත් නැහැ. ඉවත් කරගන්න ක්‍රමය දැනගත්තට වැඩකුත් නැහැ. කරන්නේ නැත්නම් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පුහුණුවෙන් ලබන අවබෝධයක්. ඒක අත්‍යවශ්‍යයි. තමන්ට ඒ ගුණෙන් තොරව කිසිසේත් මේ මාර්ගයේ ගමන් කරපු කිසිවෙක් ලෝකේ නැහැ. එහෙනම් යමෙක් මෙතෙක් මේ තාක්කල් යම් නිවනක් දැක්කද, ඒ නිවනක් දැක්කනම් ඒකාන්තයෙන් ඔහු මේ ආර්ය මාර්ගයේ ගමන් කරලා ඒ සමාධිය ලැබලා ඒ විදර්ශනය කරමින් නිවනටපත් වුණා මිස අන් වෙන කිසිදු ක්‍රියාමාර්ගයකින් ඒ සිදු වෙන්නේ නැහැ. නිසා බුද්ධ කාලයේත් එක්ක අද කාලේ කිසිසේත් සංසන්දනය කරන්න සූදානම් වෙන්න එපා. ලොකු වැරැද්දක් තමන් කරගන්නවා. බුදුහාමුදුරු කාලේ බණ අහනකොට රහත් වුණා කිව්වට අද කාලේ බණ අහන රහත් වෙන්න එහෙම රහතන් වහන්සේලා විරලයි කියලා මතක තියාගන්න තමන්ට එහෙම බණ කියන්න. එහෙම ඇහුවත් තමන් ඒක කරන්නේ කියලා අපි හොඳින් දන්නවා. රහතන් වහන්සේ කෙනෙක් හම්බුණා තමන් විහිළු කළා යයි ඒක මම දන්නවා හොඳින්. හේතුව ඔයාට ඒ අඳුරන්න තේරෙන්නේ නැතා. පැහැදිලි? නිසා ඊට එහා ගමනක් තමන්ට තියෙනවා කියලා මතක තියාගෙන කරන්න. හරි අපිට තියෙන්නේ කියන්න විතරයි අපි බැල කරන්නේ අපිට වුණාවක් නෑ කාටවත් බැල කරන්න. නිසා තමන් දක්ෂ වෙන්න තමන් මම පැහැදිලි කරේ තමන්ගේ හැටි දැන්. හරිද? ඒක තමන්ට පැය 12ක කාලයක් ගත කරලා තමන්ට බැරි නම් පැය දෙකක් තුනක් තමන්ට වෙනුවෙන් තමන් වෙනුවෙන්. ජීවිතේ සංසාරෙන් එතර වෙන්න කාලය කැප කරන්නට තමන් බුද්ධ සාසනය වෙනුවෙන් කාලය කැප කරනවා කියන්නේ කොහොමද? වෙන්නේ නැහැ ඕක. තමන් බුද්ධ ආගම රකින්න ඕනේ අර කරකින්න ඕනේ කියලා කියයි. හැබැයි ඔය කියන්නේ බොරුවක් විතරයි. ඒක රකින්නම් තමන් රැකිලා ඉන්න ඉස්සෙල්ලා. අත්තානමේව පඨමං ဒ ුතියං අහුදක්කිකය කියලා බුදුහාමුදුරු කියනවා. තමන් වැඩේ කරගත්තොත් ඊට පස්සේ අනිත් අය රකින්න දන්නවා. තමන් රකින්න දන්නේ නැතුව තමන් රැකෙන්න දන්නේ නැතුව කොහොමද අනුන් රකින්න හදන්නේ? ඉතින් හරින් බෑ. ඒ නිසා කලයුත්ත දැනගත්තට ප්‍රමාණවත් නෑ. ඒ නිසා වුන් වැඩේ දැන් තමන් මතක තියාගන්න තමන්ගේ හැටි මොකද්ද කියලා. එතකොට නීවර ධර්මතාවයන් යටපත් කර ගැනීම වෙනුවෙන් තමන් විශේෂණ කාලය එච්චරවත් ප්‍රමාණවත් නැත්තම් පැයක් දෙකක්වත් නැත්තම් ඊතුරු අනිත් හැම කාලෙම මොනවද වැඩිලා තියෙන්නේ? නීවරණ විතරයි. ඒක තමයි හිතා ගන්න කොච්චර කාලයක් යයිද කියලා මට නිවන් දකින්න. ඇහුවනේ කොච්චර කාලයක් යයිද කියලා. දවසේ පැය 24න් පැයක්වත් තමන් ඒකට යෙදෙන්නේ නැත්තම් ඒතර කල්ප කීයක් යයිද කියලා තමන් හිතා ගන්න. පැය 24න් පැය 23ක් නීවරණ වඩනවා පැයක් නීවරණ නැති කරන් දඟලනවා. ඒක දඟලනවා විතරයි නීවරණ නැති වෙලා නැහැ. එතකොට තමම තීරණය කරගන්න කොච්චර කාලය යයිද කියලා තමන්ට නිවන් දැක ගන්න. ඕනනම් බුදුහාරකගේ පැය 24න්ම එහෙම නැත් නීවරණ නැති කරගෙන තත්ත්වේ තමන්ගේ සිත පවත් ගන්න පුළුවන් වුණොත් දවස් 7යි යන්නේ. මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරු කියන්නේ. හරිද? දක්ෂ වෙන්න ඒකට පුරුදු වෙනකොට පුළුවන්. හරිද? එහෙම නැතුව ඔච්චර දැනගත්තත් ඇති වැඩක් වෙන්නේ නැහැ. හරි? ඒ නිසා දැන් ඔන්න තමන්ට ওই කාර්යම ඊයේ පැහැදිලි කරා. පැහැදිලි කළා නීවරණයටපත් කර ගැනීම සඳහා බුදුහාමුදුරුව දක්වපු ක්‍රියාමාර්ගය සතිපට්ඨාණයට අනුකූල. මම කිව්වා ආනාපාන සතිය කියන්නේ ඒක කර්මස්ථානයක් එක ක්‍රමවේදයක් විතරයි. තවත් බොහෝ ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒවා තමන් දැනගන්න පුළුවන් වෙනත් ආකාර වලින් හෝ කෙසේ හෝ ඒ කොයි ආකාරයෙන් කළත් ප්‍රශ්නයක් නැහැ. සිදුවෙන්නේ මොකක්ද? තමන්ට නීවරණයටපත් වීම කියන කාර්ය පමණයි. ඒ නිසා බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්, ධර්මයේ ගුණ මෙනෙහි කරන්න, Tamanට සංගයායේ ගුණ මෙනෙහි කරන්න, ඊළඟට ත්‍යාගානුස්සතිය කියලා මේ Taman දුන්නු දානයන් පිළිබඳ මෙනෙහි කරන. ඒවට වෙන වෙනම ක්‍රමවේදයන් තියෙනවා. ඒකට ඒ ක්‍රමවේදයන් හරියට අහගෙන තේරුම් අරගෙන එසේ හෝ ඒ අරමුණ නීවරණ නැති අරමුණක් විය යුතුයි. නීවරණ නැති අරමුණ භාවිතා කරගෙන Tamanට හැකියාව ලැබෙන්නට ඕන. නීවරණ වලින් තොරව Tamanගේ සිහිය පවත්වා ගන්නවා කියන தത്വයට එන්න. ඒක තමයි සමාධියේ අවශ්‍යතාවය. මොකද නීවරණ තියෙන තත්වයකදී අපිට ඉදිරි මාර්ගය තුල ගමන් කරමින් Tamanට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. Tamanට කරුණ දැනගන්න පුළුවන් කරුණ දැන ගැනීමත් ඒ අනුව Tamanට අවබෝධය ලැබීමත් කියන්නේ දෙකක්. තේරෙනවද? ඒක දැන් Tamanට මම කරන්නේත් අද මේ ඊළඟට Tamanට ඒ විදර්ශනා කර ගැනීම, ඒ කියන්නේ නීවර නැති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය කියා දෙනවා. ඒක කරුණු දැනීමක් විතරයි. කරුණු දැන ගැනීම. කරුණු දැන ගැනීම Tamanට භාවිතාව තුළදී තමයි අවබෝධයට එන්නේ. හැදෙලි. ඒ වගේ මම ඊයේ මතක් කළා මේ සමාධිය කියන தত্ত্বය අවස්ථා ගණනාවකදී බුදුහාමුදුරුව දක්වලා තිබෙනවා. Tamanට සම්මා සමාධිය කියන தত্ত্বයට පැමිණෙන්නට නම් මේ සිත තවත් ඉදිරියට පුහුණු කරන්නට ඕන කියලා. ප්‍රථම ධානය ද්විතීය ධානය, තෘතීය ධානය සහ චතුත්ථක ධානය වශයෙන් ධාන සමාධි ස්වභාවයන් හතරක් ධර්මයේ තුල සඳහන් කරනවා සම්මා සමාධිය කියන තැනදී. ඒතකොට දැන් මම මෙතන ඉඳලා Tamanට ප්‍රථම ධානය වඩව ගන්න හැටි ඊයේ දවසේ පැහැදිලි කරා. ඒක කරලා එන්න කියලා මම කිව්වා. නැවත නැවත බොහෝසේ කරන්න කියලායි කිව්වේ. ඉතින් කරපු ආයත තමයි මෙතන ඉඳන් ඉදිරියට ඒක තේරෙන්නේ. නිසා නොකරපු අයට ඒක නිකන් වචන ටිකක් නිකන් ක්‍රියාකාරීත්වයක් කරන විදිහක් අහගන්නවා විතරයි. හරිද? Tamanට ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ඒකාන්තයෙන් Taman අර පුහුණුව මදිකම නිසා. පුහුණුව මදිකම ඒකට බලපාන. හරි? ඒක මගේ ප්‍රශ්නයක් නොවේ ඒක තම තමාගේ ප්‍රශ්නයක්. හරිද? නිසා එතනින් එහාට දෙවෙන තුන්වෙනි හතරවෙනි වශයෙන් ධානය ඇති කරගන්න ආකාරය කියලා දෙනවා. ඒක ආකාරය හරියට තේරුම් අරගෙන ඊට පස්සේ ඉතින් කවදා හරි Tamanට ඕන්නම් කරගන්න එක තමන්ගේ කාර්යය. හරිද? ඕන්නම් කරන හැටි කියා දෙන්න ඉතින් අපිට කිව්වේ. ඒ නිසා ඕනොත් නැද්ද කියලා අපි දන්නේ නැහැ නේ. ආවට ඕන වෙච්ච වෙලාවක හරි කරගන්න දැනගෙන හිටියාම හරි. නේද? හ්ම්. එහෙනම් ප්‍රථම ධානයට එන්න අපි ඊයේ මොකද්ද කළේ? හුස්ම භාවිතා කළා ආස්වාස ප්‍රාස්වාස කියන අරමුණ. ඒතර ඒක තමන්ට සිහියෙන් යුතුව පරීක්ෂා කළ යුතු ආකාරය පැහැදිලි කරා විතක්කය සහ ਵਿਚාරය පවත්වමු. ඒතර ඒ අනුව තමන්ට හුස්මෙහි දැනෙන ස්වභාවයන් කීපයක් ධර්මයේ තුල සඳහන් කළා. එහෙම සඳහන් කළා කියලා Tamanට ඒවා දැනෙන්නේ නැත්නම් Taman බලෙන් ඒවා අති කරගන්න යන්න උවමනාවක් නැහැ. ඉවිමාද හුස්ම ඇතුළු වීම පිටවීම කියන එක Tamanට දැනෙන්න ඕන. ඒතර ඒ දැනෙන ස්වභාවය වැඩි වෙලාවක් Tamanට දැනෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ආස්වාසයේ දිග ස්වභාවය ප්‍රාස්වාසයේ දිග ස්වභාවය කියලා අඳුරගන්න. ඒතර යම් ආස්ථාවකදී ඒ කාලය අඩු වෙන ස්වභාවයෙන් Tamanට තේරෙනවා නම් ආස්වාසයේ කෙටි ස්වභාවයක් ප්‍රස්වාසයේ කෙටි ස්වභාවය. ඒතර ඒක යම් විදිහකට තමයි තාම සියුම්ම දැනෙන අවස්ථාවක් ආවොත් ඒක සංසිඳීම කියලා අපි අඳුරගත්තා ආස්වාසයේ සංසිඳීම ප්‍රාස්වාසයේ සංසිඳීම. ඒතකොට මම ඊයේ පැහැදිලි කරා මේ අවස්ථා තුනම Tamanට දැනෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දිග බව, කෙටි බව සංසිඳීම කියන තුනම දැනෙන්නත් පුළුවන්. දැනෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දෙකක් වෙන්න පුළුවන් දැනෙන්නේ අවස්ථාවන්. එකක් වෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දීඝ බව විතරක් දැනෙනවා දීඝ බව අඳුරමින් ඉන්නවා. කෙටි බව නම් දැනෙන්නේ ඒක අඳුරනවා. දීඝ බවයි කෙටි බවයි Tamanට දීඝ බව දැනෙලා ඊළඟට කෙටි බව දැනෙනවා නම් එහෙම අඳුර ගන්න. Tamanට දැනෙන්නේ කොයි ආකාරයේද? දැනෙන ආකාරයෙන් අඳුරමින් යන්න යම් අවස්ථාවක් මම කිව්වා අඳුරමින් යනකොට Tamanට හුස්ම නොතේරී යමින් Tamanට කය පිළිබඳව අවබෝධයක් නැතිව අවධානය ඉවත් වෙලා කයින් Tamanට සමාධිය ගොඩනගෙන්න ගන්න. ඒකට ඒක ඇති වෙනකන් කළ යුතුයි. ඒක හැකිතාක් කාලයක් ඉන්න කියලා මම ඊයේ අවවාද කළා. ප්‍රථම ධානයේ තියෙන தත්ත්වය පළවෙනි ධානයේ පළවෙනි ධානය අනුවෙන් Tamanට අඳුරගෙන ඉන්න කිව්වා. ඉතින් මේ අවස්ථාවේ Tamanට අඳුරන්න තියෙන සාධක මොනවාද? Tamanට රූප පෙනීමක් තියෙන්න බෑ. ශබ්ද පිළිබඳ අවධානයක් Tamanට පවතින්නේ නැහැ. ගඳ දැනීමක් නැහැ. රස දැනෙන්නේ නැහැ. කය පිළිබඳව දැනීම Tamanට ඉවත් වෙන්න පටන් ගන්නවා. ආරම්භයේදී කය දැනීම යම් ස්වභාවයන් Tamanට ස්පර්ශ දැනෙනවා. හැබැයි යම් කාලයක් තමයි පළවෙනි ධ්‍යාන තත්ත්වය තුළ ඉන්නකොට ඉන්නකොට කය පිළිබඳ දැනීම අයින් වෙලා යනවා. ඒක තමයි දක්වලා තියෙන ධ්‍යානය අඳුර ගන්නට එන සාධකය විවිච්ඡේව කාමේ කාමයන්ගෙන් වෙන් වෙච්ච බව. කියන්නේ රූපය කාමයක්, ශබ්දය කාමයක්, ගන්ධය කාමයක්, රසය කාමයක්, ස්පර්ශය කාමයක්. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම. පංචකාම. එතකොට කාමයන්ගෙන් වෙන් වෙච්ච බව. විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයේ ඒ හේතුයෙන් තමන්ට නීවරණ මතුවේන්නේ නැහැ. කාමයන්ගෙන් වෙන් වෙනකොට ඒක ඉබේ වෙයි. මොකද්ද වෙන්නේ? ආසාව උපදින්නේ නැහැ. තරහ උපදින්නේ නැහැ. කම්මැලිකම දුවන ගතිය සැකේගෙන නීවරණ ධර්මතා මතුවේන්නේ නැහැ. තමන් ඔව්වා භාවනාදී හොයන්න යන්න ඕනේ. ඒවා ඉබේ වෙයි. තමන්ට කරගෙන යනකොට තේරෙන්නේ මොකද්ද? කය පිළිබඳව දැනීමක් නැතිව තමන්ට බාහිර අරමුණුත් එක්ක සම්බන්ධයකින් තොරව සිහිය පවතිනවා කියලා. මොකද නිින්ද ගියාමත් රැවටෙන්න හැම පුළුවන් භාවනා කළා කියලා. මොකද නිින්ද ගියාම මොකක්වත් තේරෙන්නේ නැහැ. හරි. ඒතර භාවනාවේ තමන්ට සහ නිින්දේදී තමන්ට වෙනස ඇත්තරයි නිින්ද ගියා නම් කය පවතින්න විදියක් නැහැ කය ඇදගෙන වැටෙනවා. හරිද? කය වෙනස් වෙනවා නම් තමන් භාවනා කරමින් ඉන්නවා නම් හෙල්ලෙනවා කියලා එහෙම තේරෙනවා නම් ඒ මොකක්ින්දද? නිින්ද යන හින්දා. හරි භාවනා කර කර ඉන්නකොට මට ඉතින් ඕක පේනවා. හරිද? ඒකට Tamanට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. Tamanට තේරුම් ගන්න තමයි මේ කියලා දෙන්නේ. මට පේනවා. මම දන්නවා බුදිය ගත්තේ කවුද? දඟලන්නේ කවුද? භාවනා කරේ කවුද? නොකරේ කවුද? ඇස් ඇරියේ කවුද? නැගිට්ටේ කවුද? හෙලෙවුනේ කවුද? මම ඔක්කොම දන්නවා. මං රැවටෙන්නේ නැහැ. තම තමන් රැවටෙනවා. ඉතරයි වෙන්නේ. හරිද? ඒ නිසා තම තමන් රැවටිලා භාවනා කරා කියලා භාවනා විසරහණට ආව කියලා තමන් සන්තෝෂ වෙලා යයි. හැබැයි මොකක්වත් වෙලා නැහැ. නේද? හැමදාම කරෙත් ඕක තමයි. ඉදිරියටත් ඉතින් ඒක නම් කරගන්න ඕනේ. ඒක තමන්ගේ දුර්වලතාවයක් විතරයි ඈ. ඕනකම තියෙනවා නම් බැරි නෑ. හරිද? මේ ලෝකේ අවශ්‍යතාවය තියෙන එක ඕනකම. හරි? සැබෑ වශයෙන් ඕනකම. මේක අනිවාර්යයෙන් මම කරගන්නවා කියන තැන. එතකොට ඉතින් කාලයත් හොයාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් Tamanට ඔය කියන ආකාරයෙන් තැනක් හොයාගන්න පුළුවන්. ඔය ඔක්කොම සිද්ධ වෙයි. ඕනකම තියෙනවා නම්. ඕනකම නැත්තම් ඕක වෙන්නේ නෑ. හරිද? ඒ නිසා ඒක තමයි මතක තියාගන්න. ඒතර භාවනා කරමින් ඉන්නකොට ඔන්න හිතේ තමන්ට කය නොදැනී යන අවස්ථාවක් ඇති වෙයි. ඒ අවස්ථාවේ තමයි ඒක පළවෙනි ධානය කියන ස්වභාවය. තමන්ට ඒ සතුටක් සැහැල්ලු බවක් ප්‍රීති කියලා ඒක හඳුන්වනවා. ප්‍රීති සුඛ කියලා ධර්මයේ තුල කියන්නේ සතුට සැප බව කියලා තමන්ට ගොඩනැගෙන්න ගන්න. බාහිර අරමුණු නැතිකොට. ඒක තමයි ප්‍රථම ධානයේ ලක්ෂණ. ඉතින් ඒක තනි තනියෙන් තමන් භාවනා කරලා තමන්ට ඇති වෙන අත්දැකීම් මට තනියෙන් කියන්න මොකද පොදුවේ කියා දෙන්න බෑ ඒක. තමන් ඒකට මම කියා දෙන්නම්. තමන්ට එතනින් ඉදිරියට යන ක්‍රමය. මොකක්ද ඉදිරියට යන ක්‍රමය? ඒ සමාධි තත්ත්වය ඇති වුණාගෙන් පස්සේ අදිෂ්ඨාන කිරීම කියලා එකක් කරනවා අපි. මොකද සමාධිය වඩන්න ක්‍රම කීපයක් ධර්මයේ තුල තියෙනවා. එකක් අදිෂ්ඨාන ක්‍රමය. ඒක තමයි අපි මේ භාවිතා කරන්නේ. ඒක තමයි පහසු ක්‍රමවේදය. ඔය ආදුනික මට්ටමේ ඉන්න අයට. ඊළඟට තියෙනවා ධාන වශීකරණය කියලා එකක්. ධානයේ අංග තේරුම් අරගෙන භාවනා කරලා කරලා ඒ ධාන අංග වශී කරගත්ත කෙනාට ඒක ෂණයෙන්ම ওই ධාන සියල්ල පිළිබඳවම නැවත සිහිය පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. ඒක පුහුණුවෙන් ලැබෙන එකක්. ඒ නිසා ඒක පුහුණු වෙලා නැති නිසා ඒක කරන්න බෑ දැන්. ඊළඟ ක්‍රමවේදය ධාන අංග ප්‍රතික්ෂේපය. ධාන අංග ප්‍රතික්ෂේපය කරන්නත් ධාන අංගයන් තමයි භාවනාව තුළදී අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒක කරන්න විදියකුත් නැහැ. තමන් ධාන අංග වඩලා නැති නිසා. හරිද? එතකොට එහෙම නැත්නම් ධාන අංග මෙනෙහි කිරීම කියලා එකක් තියෙනවා. ඒක ප්‍රතික්ෂේපය කරන්නත් බෑ ධාන අංග මෙනෙහි කිරීම කරන්නත් බෑ තමන් භාවනාව පුහුණු කරලා මදි නිසා. ඒතර වශීකරණය කරන්නත් බෑ ඒ නිසා කරන්න පුළුවන් දේ මොකද්ද? අදිෂ්ඨාන කිරීම. ඒතර අදිෂ්ඨාන කිරීමේදී ගැටලුවක් තියෙන්නේ තමන්ට සමාධි මට්ටම ගොඩ නැගෙන්නේ නැහැ මූලික සමාධි බලය ලැබලා නැත්තම්. ඒතර ප්‍රථම ධානයේ ලැබෙන ආකාරය දැන් ඊය කියලා දුන්නා. ඒ தත්ත්වයට තමන් ඇවිල්ලා නැතුව අදිෂ්ඨානය කරා පමණින් Tamanට ඉදිරි සමාධියට යන්න බෑ. තේරෙනවද? යන්නේ නැහැ. එතකොට ඒකදී මම කිව්වේ එකයි මේවා සනිකරම පුහුණුවෙන් ලබන්න තියෙන දේවල්. තේරුණා? ඒ කියන්නේ අර එකේ පන්තිය පාස් වෙන්නේ නැතු ඒක නිකන් තල්ලු කරලා පාස් කරලා දැම්මම දෙකේ පන්තියට මොකද වෙන්නේ? දෙකේ පන්තිය ඉන්න බෑ. කරන්න බෑ ඒකනේ. ඒ වගේ තමයි මේක. මේක ඉතින් කොහොමවත් පාස් කරලා තල්ලු කරලා දාන්න බෑ. තලු කළා දාන්න බෑ. තලු කළා හරි දාන්න බෑ. හරිද? එහෙම කරන්න බෑ. ඒක යන්නේ නෑ ඉතින්. අපිට කරන්න දෙයක් නෑ ඒකට. හරිද? ඒක ඉතින් තමන්ගේ උත්සාහයම නැවත නැවත නැවත කරන්න ඕනේ. ඒතර පෙර කරපු කුසල් හරි තමන්ට බලවත් වෙන්න ඕන නම් කුසලයේ වඩන්න. කුසලයේ වැඩුවොත් තමයි කුසල් බලවත් වෙන්නේ. අකුසලයේ ඉන්න තාක්කල් කුසල් බලවත් වෙන්න විදිහක් නැහැ. එනේ තමන් අරව කතා කර කර මේව කතා කර කර දේවල් මේ දේවල් අරහේ ගියේවා මෙහි ගියේවා අරයාගේ ලස්සන මෙයාගේ ලස්සන ඌව කතා කර කර හිටියට තමන් කුසලයේ වැඩෙන්නේ. ඒකට තමන් තැම්පත් වෙලා ඔය කියන ආකාරයෙන් අකුසලයෙන් වෙන් වෙලා මෙව්ව කර කර හිටියොත් වීර්යයෙන් කුසලයේ පෙර කරපු සංසාරයේ කුසල හරි තියෙනවනම් ඒවා මේකට එකතු වෙලා වැඩෙන්න පටන් ගන්නවා. නැත්නම් ඉතින් ඒවා තිබ්බට ඇති වැඩකුත් නෑ. ආයෙ මැරලා යනකොට වෙන මොකෙක් හරි වුණොත් ඉවරයි. හරි ඒවා දැන් කියා දීලා තියෙන ළමන්ට භයානකම සංසාරේ. ඒවා තේරෙන්නේ නැතිකම හින්දා තමයි ඔය විදිහට දඟල දඟල ඉන්නේ. මොකද හෙට මැරෙයිද කවුද දන්නේ? ඔය කයිවරුව ගහිටියද? ඒක අපි දන්නේ. ඒ නිසා ඒක Taman තේරුම් කරගෙන ඉන්නවා නම් තමන් සංසාරයෙන් ගැලවෙන්න අඩු ගන්න ඒ සසරේ භයානකමින් ගැලවෙන්න මූලික ආර්ය මාර්ගයටපත් වෙච්ච කෙනෙක් බවටපත් වෙලා හිටියොත් ඕම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අඩු ගානේ සෝවාන්වත් වෙලා නම් ඉන්නේ කියලා තමන්ට ෂුවර් නම්. ඕන නාඩගම නටාගෙන ඉන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙමත් නැත්නම් ඉතින් කොහේ ආයිද කියන්නේ අපි දන්නේ නැහැ. එහෙනම් මහා දන් දුන්න මල්ලිකා දේවිත් බැල්ලියෙක් වෙලා ඉපදුනා කියලා කියලා දුන්නානේ. කොච්චර දන් දුන්න අශෝක අධිරාජයා පිඹුරෙක් වෙලා ඉපදුනේ. ඒ හින්දා ඔයා එච්චර හරියක් කොල්ලන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ හින්දා ඉතින් ඔයාට කොහේ යන්න වෙයිද කියලා ඔයාම හිතාගන්න. හරි? ඒ හින්දා ඒක තම තමන්ගේ කාර්යයක්. දැන් මම මෙතන ඉඳලා අර මූලික සමාධිය නැවත ඇති කරගෙන මොකද එතනට එන්න ඕනේ ප්‍රථම ධානයට ඇවිල්ලා තමයි එතනින් එහාට යන්නේ. එහෙනම් දැන් මම ක්‍රම ටිකේ ක්‍රමය කියනවා ඒ විදිහට අහගෙන තමන්ගේ ක්‍රමය පුහුණු වීම කරගන්න. සමාධිය තමන්ට එන්නේ නැති වෙන්න පුළුවන්. ක්‍රමය පුහුණු වෙන්න ක්‍රමය පුහුණු වෙලා ඊට පස්සේ ඒ විදිහට ඒක කර කර ආ ඉන්න. හරිද? විතර කර කර ඉන්නකොට Tamanට ගැටලුව ආවොත් ඒවා වෙනම අහන්න එතකොට කියා දෙන්නම් කොහොමද එතනින් එහාට යන්නේ කියලා. හරිද? හ්ම්. දැන් පැහැදිලි? ඒතර පළවෙනි ධ්‍යානෙ එන්න තත්ත්වය ඒක කාටත් කොයි විදිහත් ඒක කාටත් පොදුයි. ඒක එතනින් එහාටත් ඉතින් පොදුයි ක්‍රමවේදය. ඒ නිසා තම තමන් තනියෙන් මෙතෙන්ට එන්න ඕනේ. ඒතර පළවෙනි ධ්‍යානෙට එන්න හුස්ම අඳුර ගැනීමේ ක්‍රමවේදය තමයි අපි කියලා දුන්නේ. එහෙම නැතුව වෙන අරමුණක් අරගෙන මම කරනවා නම් ඒ අරමුණ හරි අරගෙන භාවනාවේ යෙදিলা යම් අවස්ථාවක් Tamanට තේරෙන්න ඕනේ. ඒ බාහිරින් ගත් අරමුණ අතෑරෙනවා. බුදුගුණ මෙනෙහි කරනවා නම් බුදුගුණ මෙනෙහි කර කර ඉන්නකොට ඒ බුදුගුණය පිළිබඳ අවධානය අතහැරිලා තමන්ට කය පිළිබඳ දැනීම නැති වෙලා තමන්ට බාහිර ස්වභාවයන් එක්ක සම්බන්ධය අතහැරෙන අවස්ථාවකට එයි. එතන ඉඳන් තමයි ඊතුරු ධානය කරන්නේ. කොච්චර තම මොන අරමුණින් ගියත් කර්මස්ථාන 40ක් විදිහට ධර්මයේ තුල විසුද්ධි මාර්ගයේ කතා කරනවා. ඔය 40න් තමන්ට තිබෙනවා විහෙරණ හතරක් කියලා විහෙරණ හතරක් කියන්නේ ආකාසඤ්ඤායතනය ආකින්චඤ්ඤායතනය නේවසඤ්ඤා නාසඤ්ඤා ආකාඥානෙ විඥානඤ්ඤායතනය කියලා ස්ථාන හතරක් තියෙනවා භාවනා ක්‍රම හතරක්. ඒ හතරට කියනවා අරූප කර්මස්ථාන කියලා. මේ අරූප කර්මස්ථාන හැර අනිත් ඔය කියන ආකාරයෙන් තියෙන 36ක්ම භාවිතා කරන්න පුළුවන් Tamanට මේ රූපාවචර ධානය වඩන්න. මේවට කියන්නේ රූපාවචර ධානය. ඒක තමයි ඔය පුහුණු කරන්න මන්න ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථක ධානය කියලා. තේරෙනවද? එතකොට ඉතින් ඒ වගේ නම වැදගත් නැහැ. Tamanට එකකින් ලැබෙන අවබෝධයයි අවශ්‍ය නීවරණ වලින් තොරව සිහිය පවත්වන්න පුළුවන් බව. ඒකට ක්‍රම කොයි එක පාවිච්චි කරත් වෙන්නේ එකම தත්වයකට තමන්ගේ සිත ගොඩ නැගීම. ඒක එක එකනාට එක එක දේ ගැලපෙන්න පුළුවන්. නමුත් මේ සතිපට්ඨානය තුළ පවතින්නේ මේ ආනාපාන සති ක්‍රමවේදය කියන එකයි තමන්ගේ සමාධිය ගොඩනගා ගන්න ඒක මුලින් කරන්න තියෙන දේ එහෙනම් ඒක තමයි අපි මේ කියලා දෙන්නේ හැදෙලි එහෙනම් තමන්ට දැන් උපදෙස් දෙනවා භාවනාව තුළදීම භාවනාව තුළදී උපදෙස් දෙනවා කියන්නේ තමන්ට ඒ ක්‍රමය පුහුණු වීම සඳහා හරිද සමාධිය ඇති වෙන්නත් පුළුවන් කියන විදිහටම කළොත් ඒක සමාධියත් ඇති වෙයි හරිද ඒක නෑ කියලා අපි කියන්නේ ඇති වෙනවා කියන විදිහට කරොත් ඉතින් දඟලවුවොත් අතපය හෙලෙව්වොත් ඇස් ඇරියොත් ඈ තමන්ට කහන්න දැඟලුවත් ඒවට ඉතින් අපිට කරන්න යන්නේ. ඒක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. හරි? එහෙනම් දැන් පහසෙන් වාඩි වෙන්න වාඩි වෙලා අපි වාරයක් ආනාපානසති භාවනාවේ ඒ ක්‍රමය පුහුණු වීම සිදු කරමින් ඒ සමාධියටපත් වෙන ආකාරය තේරුම් කරගමු. කොන්ද කෙලින් තියෙන්න වාඩි වෙන්න ඕනේ. හේතු වෙන්නේ නැතුව වාඩි වෙන්න හේතු නාම ඒකාන්තයෙන් නිඳ යනවා. කොන්ද කෙලින් තිබුණ නැත්තම් Tamanට හුස්ම පිළිබඳ අපහසුතාවය එන්න පුළුවන් කායික වශයෙන්. නේද බෙල්ල කෙලින් තියාගන්න කොන්ද කෙලින් තියෙන්න. අත් දෙක පහසුවෙන් තියාගන්න අඩකුවේ එහෙම නැත්නම් අත් දෙක උඩින් තමන් අත් දෙක කකුල් දෙක උඩින් තියාගන්න තමන්ට පහසු ආකාරයෙන්. එතකොට දැන් නැවත ඔය කය හොල්ලන්න බෑ. ඉතින් හොල්ලන්න එපා කියලා විතරයි මට කියන්න පුළුවන්. ඒක තමන් වීරියෙන් දක්ෂ වෙන්න මේ කාලය තුලවත් මම මේක කරගන්නේ නැතුව, කය හොල්ලන්නේ නැතුව ඉන්නවා. ඕන්ට එනක් රිදිච්චාවේ, ඕන්ට එනක් කැඩිච්චාවේ, ඕන්ට එනක් වෙච්චාවේ කියලා තමන්ට ඉන්න හැක්තිය නැත්තම් කොහොමත් ඔක මැටි ගොඩක් කියලා දැන් කියලා දීලා තියෙනවා. ওই මැටි ගොඩෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ තමන් අරගත්තොත් මේ ආත්මෙවත් තමන්ට ප්‍රයෝජනයක් ගත හැකි නැත්නම් ඉතින් මැරිලා ගියාම කොහොම පොළොවට පස් වෙලා යයි. නිසා ඒකෙන් වැඩක් ගන්න තියෙන අවස්ථාවක් විතරයි මේ බුද්ධ ශාසනය කියන්නේ. එහෙම නැත්නම් සංසාරේ හැමදාම ඔබ කුණුවි කුණුවි ගියා විතරයි. මේක තමයි මේ ආත්මෙත් වෙන්නේ. ඒක කරගත්තේ නැත්නම් ඈ. ඒ නිසායි කියලා දුන්නේ Tamanට මේ කය කියන්නේ වැඩක් නැති දෙයක් කියන එක. එහෙනම් ඒක පාවිච්චි කරලා කරන්න දෙන වැදගත් නඩේ තමයි මේ කරන්න යන්නේ. එහෙනම් ඔහොම වාඩි වෙලා දැන් අපි ඊයේ දවසේ පැහැදිලි කර දුන්න පරිද්දෙන් තෙරුවන් කෙරේ යම් අකුසලයක් අපවාදයක් සිදු වෙලා තියෙනවනම් අකුසල අපවාදයන්ගෙන් නිදහස ලැබෙන්න අවශ්‍යයි අපිට. එහෙනම් ඒ අනුව තෙරුවන් සමා කරගෙන අපි ඔය කියන ආකාරයෙන් භාවනාවට පිවිසීම සිද්ධ කරමු. කවුරුත් වැඳ ගන්නට වැඳගෙන මේ ආකාරයෙන් සිහි කරන්ට. අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා සිතින් කයින් වචනයෙන් තෙරුවන් කෙරෙහි සිදු වූ සියලු වැරදි අකුසල අපවාදයන්ගෙන් නිදහස ලැබේවා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වශයෙන් මගඵල ලැබීම දිසා විදර්ශනා ශක්තිය උපදවා ගන්නට විදර්ශනා සමාධිය වැඩේවා. දැන් එමින් අත් දෙක නැවත ඔඩක් වේ තියාගන්න පහසු ආකාරයෙන් දැන් නැවත කය සලවන්ට එපා. බාහිර සද්ද වෙනත් දේවල් ගැන සිහි කරන්නට එපා. තම සිත යොමු කරගන්නට නාසය කෙලවරට. හොඳින් තමන්ට හුස්ම හඳුනන්නට හිතලා හුස්මක් හොඳට අරගෙන හුස්ම පිට වෙන්න ආරින්න. දැන් තමන් හුස්ම නාස්පුඩු කෙළවරේ වැදෙන තැන පමණයි සිය බවත්වන්නේ. ඒ අනුව හුස්මට සිදුවෙන දේ තමන් හඳුනාට ඇතුළු වෙනවා නම් ඇතුළු වෙනවා ඇතුළු වෙනවා ඇතුළු වෙනවා කියලා තමන්ට දැනෙනවා ආස්වාස් වශයෙන් සිහි කරන්ට පිට වෙන ස්වභාවය පිට වෙනවා පිට වෙනවා කියලා තමන් අඳුරන්ට ප්‍රස්වාසයේ වශයෙන් සේ කරා. ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසය ප්‍රස්වාසය යනුවෙන් දෙකටම සෑම ආස්වාසයක් සෑම ප්‍රස්වාසයක්ම හඳුනන්ට හඳුනමින්ම සිතා. තමන්ටයි හුස්ම දැනෙන්නේ ඇතුළු වීම පිටවීම ඒ අනුව තමන්ම හඳුනමින් සීකරන්න ආස්වාස් ප්‍රාස්වාස් ආස්වාස ප්‍රස්වාස සෑම ආස්වාස ප්‍රාස්වාසයක්ම අත්තරින් නිමනතිව දෙයට හඳුනා. හුස්ම හොඳින් Tamanට වැටෙනවා දැන් හුස්ම වැඩි වෙලාවක් ඉහළ යන බව වැඩි වෙලාවක් පහළට යන ස්වභාවය Tamanට වැටෙන්නේ දිග ස්වභාවය ආස්වාස ප්‍රාස්වාසේ හුස්ම ඇතුළු වෙනකොටම ආස්වාස බව සීකරනවා දැනෙනවා දැනෙනවා දිගයි කියලා සීකර හුස්ම පිට වෙනකොටම ප්‍රාස්වාස බව සීකරනවා පිට වෙන බව දැනෙනවා දැනෙනවා දිගයි කියලා සීක ආස්වාසය දිගයි ආස්වාසය දිගයි ආස්වාසය දිගයි ආස්වාසය දිගයි දිගයි දිගයි දෙකයි දෙක දෙක ස්වභාව හඳුනමින්ම සිතා හුස්ම ඇදිරීම සිහි කිරීම දෙකට කෙලේ නැත්තම් නිින්ද යනවා වෙනත් අරමුණු වලට සිත ගමන් කරනවා නිසා අඳුරමින් සිතම් දිග ස්වභාවය නම් වැටෙන්නේ ඒ බව තමන්ට පොදුවේ උදව් කරන පවක් විතරයි තියෙන්නේ හාමුදුරුව තමන්ට දැනෙන ස්වභාවය අනුව සීකරන්ට දිග කෙටි බව සංසිඳීම ආදී තමන්ට දැනෙන ස්වභාවයෙන් හඳුනමින් සිතන්. ආස්වාස ප්‍රාස්වාස එක්මන් බවක් Tamanට වැටහෙන්නේද ඉක්මනින් හුස්ම ඇතුළු වෙනවා ඉක්මනට පිට වෙනවා ආස්වාස කොටයි ආස්වාස කොටයි ආස්වාස කොටයි ආස්වාස කොටයි කොටයි කොට කොට කොට යනුවෙන් කොට බව හඳුනමින් දැන් සීකරා කොට ස්වභාවය වෙනස් වෙමි. හුස්ම නූලක් කැදෙනා වගේ යන්තමට Tamanට වැටෙන්නේ දැන් ආස්ය තුල. හුස්ම යාන්තම් දැනිලා නැතර වෙනු සංසිඳුණු ස්වභාවය. හඳුනමින් දැන් සීකරන් ආස්වාස සංසිඳිලා ප්‍රාස්වාස සංසිඳිලා ආස්වාසය සංසිඳිලා ආස්වාසය සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳුන් බව හඳුනමින්ම සිහි කරන්න කය සැහැල්ලු වෙමින් හුස්ම නොතේරී යන බවක් විටින් විට දැනෙන ස්වභාවයක් තම්පත් බවක් Tamanට ගොඩ නැගෙන ඒ ස්වභාවයන් හඳුනමින් පළවෙන ධානය කියලා දැන් සීකරන් පළවෙන ධානය පළවෙන ධානය පළවෙන ධානය කුස්ම නොතේරෙන බව නැතිනම් පිටින් පිට දැනෙන්නේ ස්වභාවය තම්පත් බව සැහැල්ලුවයි Tamanගේ අරමුණු ඒ බව අරමුණු කරගෙන පළමු ධානය පළමු ධානය පළමු ධානය පළමු ධානය යනුවෙන්ම සේ කරා දෙකටම සේකරම් පළමු ධානය පළමු ධානය පළමු ධානය පළමු ධානය යනුවෙන් සේකරමින් සමාධිමත් බව පවත්වා ගන්න. හිතේ සැහැල්ලුව එහෙම නැත්නම් සතුට හුස්ම නොදැනෙන බව තමන්ගේ අරමුණ වෙන්නේ. හුස්ම ගැන සොයන්ට යන්න එපා. කය ගැන සොයන්ට යන්නත් එපා. ඒ නොදැනී යන බව අරමුණු කරගෙන පළවෙනි ධානය යනුවෙන්ම සිතා. පළවෙනි ධානය පළවෙනි ධ්‍යාන. පළවෙනි ධ්‍යාන. සමාධිය නගේවා සමාධිය නගේවා කියලා අදිෂ්ඨාන කරනවද සමාධිය නගීවා සමාධිමත් වූ සිත තව තවත් සැහැල්ලු බව වැඩි වෙන ස්වභාවය තම්පත් බව වැඩි වෙන බව එලට එලට ඇදෙන ස්වභාවයන්සේ Tamanට අරමුණු වෙන්නේ. එහෙලට ඇදමින් තැම්පත් බව වැඩි වෙමින් නතර වෙනු දෙවන ධාන තලයේ. දෙවන ධාන යනුවෙන් දැන් සිහි කරන් දෙවන ධාන. දෙවන ධාන. දෙවන ධානය. දෙවන ධානය යනුවෙන්ම සිහි කරන්. දෙවන ධානය. ස්වභාව සැහැල්ලු බව කයක් නෑමගේ දැනෙන ස්වභාවය අරමුණු කරගන්න දෙවන ධානය යනුවෙන් ම සිහි කරා දෙවන ධානය දෙවන ධානය දෙවන ධානය දෙවන ධානය දෙවන ධ්‍යාන දෙව ධ්‍යාන දෙවන ධ්‍යාන දෙවන ධ්‍යාන කියලාම දෙකට සේ කරන්න සමාතිය නගීවා සමාධිය නගීවා කියලා නැවතත් අදිෂ්ඨාන කරනවා සමාධිය නගීවා සමාධිමත් වූ සිත තව තවත් ඉහළට ඉහළට ඇදෙන ස්වභාවය සැහැල්ලු බව වැඩි වෙන බව කය නොතේරී යන බව තවත් තවත් වැඩි වෙලා Tamanට අරමුණු වෙන්නේ. සතුට සැහැල්ලුව හඳුනමින්ම තුන්වෙනි ධානය කියලා දැන් සේ කරා. තුන්වෙනි ධානය. තුන්වෙනි ධානය. තුන්වෙනි ධානය. කයක් නෑ වගේ වැටහෙන්නේ. සැප ස්වභාවයක් ඒ බව අඳුරමින්ම තුන්වන ධානය. තුන්වන ධානය. තුන්වන ධානය අනුවෙන් සීකරන්න. තුන්වන ධානය තුන්වන ධානය තුන් ධානය සමාධිය නගීවා සමාධිය නගීවා කියලා නැවතත් සීකරන්න සමාධි සිත තව තවත් ඉහළට ඇදෙන ස්වභාවයකින් අරමුණු වෙයි කයක් නැති බව බාහිර අරමුණු ගණන් ගන්න නැති ස්වභාවය එකක බවයි Tamanට වැටහෙන්නේ. හතරවන ධාන තලයේදී. හතරවන ධාන. හතරවන ධාන. හතරවන ධානය වෙන්ම සේකරන උපේක්ෂා බව. බාහිර අරමුණු ගණන් ගන්න නැති ස්වභාව. උපේක්ෂාව එකඟ බව. ගොඩනැගෙන්නේ හතරවෙනි ධාන තලයේ. හතරවෙනි ධාන හතරවෙනි ධානයේ හතරවෙනි ධානය යනුවෙන් සීකරන හතරවෙනි ධානය. හතරවෙනි ධානය. හතරවෙනි ධානය. හතරවෙනි ධානය. සමාධිය බසීවා සමාධිය බසීවා කියලා දැන් සී කරන්න සමාධිය බසීවා තුන්වන ධානය තුන්වන ධානය තුන්වන ධානය අනුවෙන් දැන් සී කරන තුන්වන ධාන තලය දක්වා පාලබයි තුන්වන ධානය tướng địa tướng địa වාතය වසීවා සමාධිය වසීවා යනුවෙන් වසී කරනවා සමාධිසිත පහළ වෙන ස්වභාවයක්සේ තමන්ට වැටෙන්නේ දෙවන ධාන තලයටපත් දෙවන ධාන දෙවන ධාන දෙවන ධාන දෙවන ධානය යනුවෙන්ම සිහි කරා. සමාධිය බසේවා සමාධි බසේවා කියලම සිතන් සමාධි සිත පහලට පැවිති නාස්සය කෙලවරින් නැවතත් පවතින ස්වභාවයක් සේ අරමුණුවෙන් පළවෙනි ධාන තලයි පළවෙනි ධාන පළවෙනි ධානය පළවෙනි ධ්‍යානය. සමාධිය බසේවා සමාධිය බසේවා සමාධිය බසේවා යනුවෙන් සේකරන් සමාධි සිත පහලට පහලටම වෙත් නැවත ආස්වාස ප්‍රාස්වාස දැනීම කයේ ඉරියව් දැනෙන ස්වභාවය තමන්ට වැටහෙන්නේ සමාධියෙන් බහින ස්වභාවයේ දැන් සමාධියෙන් බහැලයි හිදී සත්කාරයක් පත්තන්න කරු දැන් තමන්ට සමා සමාධිය කියන එම චිත්ත ස්වභාවය ගොඩනගා ගැනීම සඳහා ඊටාම පහසුවෙන් අනුගමනය කළ හැකි පියවර තමයි ඔය පැහැදිලි කරේ. ඒ ක්‍රමය ඒ පියවර තමන් පුහුණු වෙන්න ඒ විදිහට ඒ පියවරවල් මතක තියාගන්න ඒ විදිහට තමන් දිගට කරා. කාලය ඔකෙදී තමන් වැඩි කරගන්නට ඕන. දැන් මෙතෙන්දි තමන්ට විනාඩි 35ක් 40ක් වැනි කාලයක් තමයි මම මේ පැහැදිලි කරේ ක්‍රමය පුහුණු කිරීම. ඒක ක්‍රමය පුහුණු කිරීමක් මිස සමාධිය ලබා දීමක් එහෙම නෙවෙයි. හරිද? තණ්ඩ එපා සමාධිය දුන්නා තමන්ට ධානයක් දුන්නා එහෙම එකක් එහෙම මම කරේ නෑ කලේ සමාධිය වැඩි යුතු ක්‍රමය වුණු කළා රෝග තුල වැඩි කාලයක් සිටිය යුතුයි තමන්ට ආවම වශයෙන් ওই ධානයන්හි වෙනස්කම් තමන් අහන්න එපා පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය වෙනස්කම් තිබෙනවා ඒවා අහන්න එපා අහන්න එපා කියන්නේ තමන්ට ඒවා වැඩිලා නැති හින්දා කිව්වොත් තමන් නිකන් හිතින් ඔවා හදාගෙන ඒවා ඔය ඒවා හිත හිතා ඉඳී තමන්ට සමාධිය වැඩෙන්නේ නැහැ එහෙනම් තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ හරිද? හඳ වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම Tamanට අඳුර ගන්න නම් ආම වශයෙන් Taman එක ධාන මට්ටමක් හොඳින් පැයක විතර කාලයක්වත් පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ පැය හතරක විතර කාලයක් විතර Tamanට ඔකේ ඉන්න පුළුවන් කාලය එනකොට ධාන ටික වැඩි ඔක්කොම හරියට. වැඩෙන්නේ නැහැ නෙවෙයි. Tamanට උතන්දිත් දැන් මේ කියන ක්‍රියාකාරීත්වය කරගෙන යනකොට ධානය වැඩෙනවා. නමුත් Tamanට ඒ ධානයේ රඳවා ගන්න ශක්තිය නැහැ සහ ඒ ධානයන්හි වෙනස්කම හරියට තේරුම් ගන්න කාලය ප්‍රමාණවත් නැහැ. වැඩෙන්නේ නැතුව නෙවෙයි වැඩෙනවා. තමන් විනාඩි 5ක් 10ක් කරත් වැඩෙනවා එතන. හැබැයි වැඩුණාට තමන්ටම විනිශ්චය කරගන්න ශක්තිය නැහැ. හේතුව ඒක ඉන්න කාලය මදි. ඒ කියන්නේ තමන් එකපාරටම හරියට කොයි වගේද? එකපාරටම තමන් කොහේ හරි තියෙන ගෙදරකට ගිහිල්ලා එනවා. ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා ආපු ගමන්ම දැන් තමන් ඒ ගෙදරට ඇතුළු වෙලා එළියට ආපු ගමන් තමන් දන්නවා දැන් මේ ඒ ගෙදර බාත්රූම් එක කොහෙද තියෙන්නේ? ඒකේ ගෙදර ඔය කියන ආකාරයෙන් ගෑරේජ් එක කොහෙද තියෙන්නේ? ඒකේදර ඔය කියන විදියට ඔය කියන බෙඩ්රූම් කීයක් තියෙනවද? ඔක්කොම Tamanට හොයාගන්න පුළුවන් එකපාරට. ඔය ගෙදරට ගිහිල්ලා ආවා තමයි. හැබැයි ගිහිල්ලා ආවා Taman ඒවා පිළිබඳ යමක් තියෙනවා කියලා තේරුම් ගත්තා. නමුත් ඒ වුණාට Tamanට හරියට විනිශ්චයක් නැහැ. ඕම ඕකයි වෙන්නේ උතන්දිත් සමාධිය Tamanට ඇති වෙන්නේ නැතුව නෙවෙයි ඇති වෙනවා. නමුත් Tamanට ඒ සමාධිය තුළ රැඳෙන කාලය අඩුයි. තාම අර විසිරෙන බව වැඩියෙන් තියෙන නිසා Tamanට සමාධිය රැඳෙන කාලය වැඩි කරගන්න වැඩි කාලයක් පුහුණු කරන්න වෙනවා. ඒක එකපාර කරන්න බෑ තමයි මම දන්නවා ඒක. නිසා තමයි මේකට වැඩි කාලයක් වෙහෙසෙන්න කියලා කියන්නේ වෙන් වෙන්න කියලා බුදුහාමර කියන්නේ. අරණ්‍යගතවා, රුක්කමුලගතවා, ශුන්‍යාගාරගතවා. හිස්තැන් වලට ආරණ්‍ය වලට ගිහින් මේක පුහුණු කරන්න කියන්නේ. ඇයි මේ බාහිර ඇති වෙන අරමුණු බහුල වෙනකොට මේක කරන්න අපහසුයි. තමන්ට මේ සාමාන්‍ය ලෝකයේ මේ කියන සමාධිය වඩන්ඩ මාර්ගය සඳහා අවතීර්ණ වෙන්න උදව් කරන අය නෙවෙයි ඉන්නේ වැඩි හරියක් තියෙන ලෝකේ ඒ තමන්ට සමාධිය නැතිකරන්න මාර්ගයෙන් වෙනත් තැනකට තමන් ඇදලා දාන්න. ඒ කියන්නේ සම්මා වූ ආර්ය වූ මාර්ගයෙන් තමන් වෙනත් තැනකට ඇදලා දාන අය තමයි ඉන්නේ. තේරෙනවද? නිසා තමයි ධර්මයේ තුල දක්වලා තියෙන්නේ සම්බාධෝ අයං ගරාවාසෝ රජස්සායතනාණං ඉති කියලා. බාධක සහිත එහෙම නැත්නම් කෙලෙස් දූවිලි එකතු වෙන. උදාහරණයක් කියන්නේ කොයි වගේද? පා පිස්සක් වගේ කියලා. පා පිස්ස මොකටද තියෙන්නේ? දැන් කොච්චර ඔබ ගහලා දැන් කසලා සුද්ධ කරලා තිබ්බත් ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් ඒක කරන්නෙම කිල්ටු වෙන එකක් විතරයි. ආන් ඒ වගේ කියලාගෙන ඔය තැන. එඳා පහසු නෑ ඔය තැන සිතාන් ඔප කරන්න බැහැ කියන එක නෙවෙයි මේ කිව්වේ පහසු නෑ කියන්නේ. දැඩි වෙහසක් Tamanට ගන්න තියෙනවා. Taman අමාරුවෙන් සමාධිය හදා ගන්නවා. ඒක තත්පරින්ම නැතියි. හරි. මොකක් හරි තරහ යන වැඩක් වෙන්න විතරනේ ඕනේ. වෙච්ච ගමන් ඉතින් තමයි. හරිද? ආසාකරණය මොකක් හරි ආපු ගමන් අර සමාධි තත්ත්වෙ මොකද වෙන්නේ? නැතිලයි. තේරෙනවද? එදින්ද ඔක බොහෝ කාලයක් වුණු කරන්න ඕනේ. දැන් ওই ක්‍රමය තමයි වැදගත් විදියට වැදගත් වෙන්නේ. තමන් ඒක ඒ ක්‍රමවේදය වෙනස් කරන්නේ නැතුව හරියට භාවිතාවන් ටික කරන්න. එතකොට තමන්ට සමාධියේ ඇතිවීම සිද්ධ වෙයි. ඒතර දැන් ඔන්න ඊය කියලා දුන්නා හුස්ම අඳුරාගත යුතු ආකාරය තමන් සිහිය තමන්ගේ නාසයේ පෙරටුව තබා ගන්න ඕනේ. තමන්ට කොයි හරි හුස්ම දැනෙන තනක් ඒ උඩුතොලේ හරි නාස්පුඩු කෙළවරේ හරි කොතනින් හරි දැනෙනවා. ඒක අඳුරමින් ඉන්නකොට තමන්ට ආස්වාසය ප්‍රාස්වාසය කියලා අඳුරමින් මෙනෙහි කරමින් විතක්කය ਵਿਚාරය පවත්තන්න හරිද? එතකොට තමන්ට හුස්මේ දිග ස්වභාවයක්, ඒ කියන්නේ කාලය වැඩි බව. වෙන මොකුත් ඒ හුස්ම ගැන හොයන්න යන්න එපා. තමන්ට කාලය වැඩි ස්වභාවයක්. වැඩියෙන් ඇතුළු වෙනවා නම් කාලය වැඩි කියලා තේරෙනවා. වැඩියෙන් කාලයක් පිට වෙනවා නම් ඒතර ප්‍රාස්වාසය දිග. දිග ස්වභාවය කියලා අපි ඒක මෙනෙහි කරන්න ඕනේ. ඊළාට ඒ කාලේ අඩු බවක් තමන්න තේරෙන්න ගත්තොත් කෙටි ස්වභාවය. හරිද? තමන්ට හුස්ම ඒ කියන ආකාරයෙන් යාන්ත්‍රම තේරෙන ස්වභාවයක් නම් සංසිඳීම. දැන් තමන් කාලයක් භාවනා පුහුණු කරනකොට හරිද? තමන්ට මේ ලක්ෂණ හොඳින් කලින් අඳුරගෙන තියෙන හින්දා තමන්ට ආරම්භයේදීම සමහර විට මේක ආස්වාස ප්‍රාස්වාස කියලා අඳුරගෙන යනකොටම හුස්ම එකක් දෙකක් අඳුරනකොටම තමන්ට එක්කෝ කෙටි බව එහෙම නැත්නම් සංසිඳන බව දැනෙන්නත් පටන් ගනි. එහෙම වෙනවා. භාවනා කරගෙන යනකොට ඒක වෙයි. හරිද? එහෙනම් තමන් හොඳ නිරීක්ෂකයෙක් විතරයි වෙන්න ඕනේ. හොඳට නිරීක්ෂණය කරගෙන ඒක පරීක්ෂා කරගෙන ඉන්න ඕනේ. මොකද හුස්මට වෙන්නේ. හරි? දැන් කර කර කර කාලයක් ඕක කරනකොට තමන්ට ඉක්මනින් සමාධි තත්ත්වය එනවා. ඒතර තමන්ට ඒ කියන්නේ ඉක්මනින් මේ සංසිඳන ස්වභාවය කෙටි බව කියන එක දැනෙන්න ගන්නවා. තමන් ඒ වෙලෙට තමන් ආයේ දිග හොය හොයා ඉන්න ගියොත් එහෙම දිග තේරෙන්නේ නැති වෙයි. අනිත් ඒකයි මම කියුවේ Tamanට මේ දිග කියලා අනිවාර්යෙන් තේරෙනවා කියලා එකක් නැහැ. Taman භාවනාව නැවත නැවත කරනකොට Tamanට ඒ ලක්ෂණ තේරෙනවා. දිග කෙටි දිග බව හුස්ම අවස්ථා දෙකක් තුනක් තේරිලා කෙටි බව Tamanට ඒ විදිහට හුස්ම හතරක් පහක් තේරිලා සංසිඳන කාලේ වැඩි වෙලා තේරෙන්න පුළුවන්. දැන් මුලදී මුලදී භාවනා පුහුණු කරන දිග කාලේ වැඩි වෙනවා. ඊට පස්සේ කෙටි බව සංසිඳීම අඩු වෙනවා. නමුත් කාලේ යනකොට Tamanට ඒවා වෙනස් වෙලා තේරෙයි. දැන් කොච්චර වෙලාවක් ඒක කරනවද කියන එක තීරණය වෙන්නේ Tamanට අර හුස්ම නොතේරි කායම දමන්නට අර කය නොතේරි සමාධි තත්ත්වය එනකංගදී කරන්න ඕනේ. ඒකට ඉතින් දවසක් තිස්සේ කරන්න වෙයිද කියන්නේ මට බයන්න බෑ. හරිද? මම කරන විදිය. තමන් වා ඔය හුස්ම අඳුර අඳුර ඉන්න ගමන් කය හොල්ලපු ගමන් ආයෙත් ඉතින් සම්පූර්ණයෙන් මුලින් ඉඳන් යන්න වෙනවා. කය හොල්ලපු ගමන් හුස්ම රටාවට මොකද වෙන්නේ? සම්පූර්ණ වෙනස. හරි? එහෙනම් දැඩි වීරියක් අවශ්‍යයි මේක කරගෙන යන්න. කොහොම හරි ගිහිල්ලා හුස්ම නොතේරෙන බවක් එක තමන්ට කය නොතේරී යන අවස්ථාවක් එයි. ඒ වෙලාවේ තමන් හුස්ම පිළිබඳව අඳුරන වැඩේ අතහැරලා අර කය දැනෙන්නේ නැහැ කියන එක තමයි තමන්ගේ අරමුණ වෙන්නේ ඊට පස්සේ ඒක අරමුණු කරගෙන පළවෙනි ධානය කියලා දෙන්නම් යනවා. ඒක තමයි පළවෙනි ධානය කියලා ඒක හිත හිතා ඉඳ ඉඳ ඉඳ ඉඳ තමන්ට ඒ ධාන ශක්තිය බලවත් වෙයි. තමන්ට යම් විදියකට බාහිර අරමුණු වලට සද්ද එහෙම නැත්නම් කය රිදීම අරවා මේවා එන්න ගත්තොත් ඉක්මනින් හිතනවා තමයි. ඒ කමන්ට බාහිර සද්ද කය රිදෙනේවා දැනෙන්නේයි සිහිය ඒ කරා ගමන් කරන නිසා. ඒතර ඒ ගමන් කරන්නේ නැති වෙන තමන් මොකද කරන්නේ? වේගයෙන් හිතන්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ කියලා තමයි ඉක්මන ඉක්මන ඉක්මන මේක වීරයෙන් හිතනවා. හරිද? ඒක තමයි රිදෙන එක දැනෙන්න පුළුවන් වැඩිපුර. එහෙම දැවුණත් තමන් හොලවන්නේ නැතුව වීර්යයෙන් අර විදිහට හිතේ දා විනාඩි 5ක් 10ක් තව විනාඩි 5ක් කර ඉන්න ඕන. එතකොට තමයි ඒක ඉක්මවා යන්න පුළුවන් වෙන්නේ. හරිද? එහෙම නැත්නම් හැමදාම Taman විනාඩි 20ක් විතර භාවනා කරනකොට කකුල රිදෙන බවක් ආවොත් හැමදාම විනාඩි 20ෙන් ඕක වෙනවා. ඒ වෙලේ Taman හොලවවුවොත් කාදාත් විනාඩි 20ට වඩා Tamanට භාවනා කරන්න බෑ. ඒ හින්දා මේක ක්‍රමානුකූලව දැඩි වීරියකින් කරන්න තියෙන වැඩක්. ඒක මේක ලේසියෙන් නිවන් දකින්න පුළුවන් ඔක්කොම නිවන් දකින්න බෑ මේ වෙනකොට. එහෙම ලේසි නෑ. හරිද? නිසා Tamanට දැඩි වීරියක් ගන්න වෙයි. ඒකද වීරියෙන් Taman එහෙම යන්න. ඒතකොට ඒක නැති වෙලා යයි. ආන් එහෙම වෙනකොට තමයි Taman ඇත්ත වශයෙන්ම එතනින් එහාට දෙවෙනි ධ්‍යාන තත්ත්වයට දක්වා එන්නේ. ඔය අදිෂ්ඨානය ඇත්ත වශයෙන්ම කරන්න ඕන. Taman පළවෙනි ධ්‍යානෙ ඉන්නකොට ස්වභාවයෙන්ම Tamanට මේ කයේ රිදීන්යක් වුන් ඒවා අතහැරිලා Tamanට ස්වභාවයෙන් මේ පළවෙනි ධ්‍යානෙ කියලා හිතේ දැනු Tamanටම ඉබේම මේ සමාධි බලය වර්ධනය වෙලා Tamanට කය නොතේරීම යන අවස්ථාවක් දක්වා එනවා. ඒක ඉබේ වෙයි. ඒක ඒක ඉබේ වෙන එක Tamanට අපි බලවත් කරන් තමයි මොකද කරන්නේ ඒකට තව ටිකක් තල්ලුවක් දෙනවා අපි අදිෂ්ඨානයක් කළා සමාධිය නගී වාක් වෙනවා. ඒත් ඒක වාර කීපයක් හිතන්න පුළුවන් සමාධිය නගී වා සමාධිය නගී වා කියලා. ඒතකොට පළවෙනි ධානයේ தත්ත්වය තුල ඉඳගෙනයි අපි මේක කරන්නේ. ඒතකොට එහෙම කිරීම තුල Tamanට පළවෙනි ධානයේ ඒ විදිහට නිවැරදිව වැඩිලා නම් පමණයි සමාධිය ගොඩ නැගෙන්නේ. ඉහළට යන්නේ Tamanට ඒ සමාධි தත්ත්වය බලවත් වෙලා ඒ සමාධිය ඉහළ නැගෙනවා කියන එකයි අපි කියන්නේ. ඉහළ නැගෙනවා කියන්නේ සමාධිය ඉහළ යනකොට තමයි උඩ යනවා නෙවෙයි. Tamante සමාධිය නැගෙනවා කියන එකයි මේ කියන්නේ. සමාධිය බලවත් වෙනවා. හරි? ඒ කියන්නේ Tamante අර සැහැල්ලු බව දැනෙනවා සැහැල්ලු බව වැඩියෙන් තේරෙනවා. සතුට තේරෙනවා නම් සතුට වැඩියෙන් තේරෙනවා. සමහර කෙනෙකුට ආලෝකයක් වගේ දැනෙනවා නම් ආලෝකය තව ටිකක් තීව්‍ර වෙලා වැඩිපුර දැනෙනවා කියන එකක් වෙයි. ඒකද මම කිව්වේ එකයි මොකද්ද ලක්ෂණය කියලා මට කියන්න බෑ. තමන් භාවනා කරගෙන යනකොට තමන්ට ඇති වෙච්ච தත්ත්වය කියන්න වෙනම අන්තණියෙන් එතකොට මම කියා දෙන්නම් තමන් ඒකට කරන්න ඕනේ වැඩේ. තේරෙනවද? ඒතර ඒ දිහා තමන්ට අනිත්‍යයන් තත්ත්වයන් ටිකත් ඔක්කොම එහෙමයි. දෙවෙනි ධ්‍යාන තත්ත්වයේදී තමන් ඒක පවත්වා ගැනීමට දෙකට දෙවෙනි ධ්‍යානය කියලා මුලදී මෙනෙහි කරන්න ඕනේ. හරියට තමන්ට සමාධි තත්ත්වයට ආවනම් මෙනෙහි කිරීම පස්සේ ඕන වෙන්නේ මෙනෙහි කිරීම අතහැරලා තමයි දෙවන තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යන්න තියෙන්නේ. සමාධිය නිකම්ම රැඳෙනවා. ඒක මේ සිතේ තියෙන බලයක් තමන්ට ඒ කියන ආකාරයෙන් විතක්කේ ਵਿਚාරයෙන් තොරව මේ සිහිය පවත්වන්න පුළුවන්කම කියලා එකක් එනවා. හරිද? ප්‍රථම ධ්‍යානට එනකොටයි විතක්ක ਵਿਚාර තියෙනවා. විතක්ක ਵਿਚාරයේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය කියලා ඒ ධ්‍යාන ගුණ එහෙම නැත්නම් ධ්‍යාන අංග කියලා ඒවට කියනවා. ඒවා තියෙනවා. හොඳට තමන්ට දෙවන ධ්‍යානට එන්න වෙන්නේ අතර විතක්ක ਵਿਚාර ස්වභාවයන් රූපසම. ඒවා සංසිඳිලා විතක්ක ਵਿਚාරයන් සංසිඳිලා අවසාන විතක්ක ਵਿਚාර නැති තත්වයකට අවිතක්කං අවිචාරං කියන ස්වභාවයක් ඇති වෙනවා. ද්විතීය ධ්‍යාන තලයේ දක්වා ගොඩනගෙන කොට. හරිද? ඉතින් ඒවා ඔහොම කිව්වට ඔයාට තේරෙන්නේ නැහැ. ඒවා ප්‍රායෝගිකව තමන් ඔක කරන්ඩ කර කර යනකොට තමන්ට ඒ தত্ত্বය ඒ දෙයට තනි තනියෙන් කියලා දෙන්නයි වෙන්නේ. පැහැදිලිද? එතකොට තමන්ට වැඩිලා නැත්තේ නෑ. දැන් වැඩිුණාට වෙලා තියෙන්නේ සමාධියේ හිටපු කාලයට වඩා සිත වෙනත් අරමුණු වලට දුවපු කාලය, විසිරිච්ච කාලය වැඩි. ඒ නිසා සමාධිය හොඳින් තහවුරු වෙන්නේ නැති එක විතරයි වෙන්නේ. හරිද? එතකොට තමන් තාදියා දිගට දිගට කරන්ට එතකොට තහවුරු කරගන්න පුළුවන්. ඊළඟට එතන ඉඳන් ඉදිරියටත් අර ක්‍රමවේදයම තියෙන දෙවෙන්දියාන ඉඳලා සමාධිය අධිෂ්ඨානයක් කරනවා සමාධිය නැගේවා. සමාධිය නැගේවා. ඒ තමන්ට මේ தත්වය තවත් වෙනස් වෙලා. ඒ කියන්නේ මුලින් සමාධි தත්වයේ තේරෙන தත්වය වෙනස් වෙලා ඊට වඩා වෙනත් தත්වයක් තමන්ට දැනෙන්න ගන්නවා. හරි? ඒක තමයි තුන්වෙනි ධාන ස්වභාවය. ඒකට ඒ தத்துவයත් පවත්වා ගැනීම සඳහා තමයි මෙනෙහි කරන්න කිව්වේ මුලදී. නමුත් ස්වභාවයෙන් හරියටම සමාධිය බලවත් වෙලා වැඩෙනකොට මෙනෙහි කිරීමේ උමනාව ඇති වෙන්නේ නැහැ. හරි? තමන්ට ඒක නිකම්ම පවතිනවා. ඒකට ඊළඟට තුන්වෙනි ධානය ඉඳලා අදිෂ්ඨාන කිරීමක් කරනවා සමාධිය නැගීවා කියලා හතරවෙනි ධාන තත්වයට. හරි? ඕන තරම් කාලයක් ওই ධාන මට්ටම් වල හිටිය හැකි. ඒතරේ ධාන මට්ටම් වල වෙනස්කම තේරෙන්නත් බොහෝ කාලයක් රැඳී සිටිය යුතුයි. ඊළඟට ඒකෙන් ඉවත් වෙන්න නැවත අපි මොකද කරන්නේ? සිත ප්‍රකෘති தත්ත්වය නැවත තිබිච්ච මේ සාමාන්‍ය தත්ත්වයට ගන්න මොකද කරන්නේ? අදිෂ්ඨානය නැවත කරන්න ඕනි සමාධිය බසීවා. හරිද? හතරෙන් ධ්‍යානෙන් සමාධි බසීවා කියලා හිතනකොට නැවත තුන්වෙනි ධ්‍යාන தත්ත්වය තේරෙයි. ඒ තමයි දිගටම සමාධි බසීවා බසීවා බසීවා කියලා හිටියොත් එimhe තමයි දිගටම සමාධිය සම්පූර්ණයෙන් අයිමි. තමන්ට නතර වෙන්න ඕන නම් ඒක තමයි මම මේ එකපාර බස්සවන්නේ නැතුව ක්‍රමයට ගියා දුන්නේ සමාධිය බසීවා කියලා ඉතල තුන්වෙනි ධානයේ තුන්වෙනි ධානය කියලා නැවත ඒ තුන නතර කරා. එතකොට තමන්ට නතර වෙන්න ඕනේ නැත්නම් ආපහු සමාධි බසීවා බසීවා කරන තමන්ටම ආපහු තේරෙයි මේ හුස්ම වැටෙන බව කයේ සැහැල් කයේ ස්වභාවය සැහැල් බව නැති වෙලා තමන්ට බාහිර අරමුණු දැනෙනවා කියන තත්ත්වයක් එනකොට සමාධිය බයි. එහෙම නැත්නම් රැඳෙන්න ඕන නම් තමන් අර තත්ත්වේ නැවත තමන්ට තේරෙයි තුන්වෙනි ධානයට ආවම තුන්වෙනි ධානය කියලා එතන ඉන්න පුළුවන්. ඉතින් එතනින් ආපහු නැගෙන්න ඕන නම් තමන් තුන්වෙනි ධාන සමාධිය නැගීවා කියලා ආයෙත් හිතන්න පුළුවන්. හරිද? මේකට කාලයේ ප්‍රශ්නයක් නැහැ. ක්‍රමය තමයි වැදගත් වෙන්නේ. ක්‍රමයේ හරියට තේරුම් අරගෙන පුහුණු වීමයි අත්‍යවශ්‍ය. ක්‍රමය දැනගත්තා කියලා තමන් ඒක මතක තියාගත්තා කියලා වැඩක් වෙන්න නැහැ. කරන්නේ නැත්තම්. කරන්නේ නැත්නම් සමාධිය නැහැ. සමාධිය නැත්තම් තමන්ට අර උදාහරණයක් ධර්මයේ තුල තියෙනවා. පිහිය මුවහත් නැත්තම් ගහ කපන කෙනා වෙහෙසෙනවා විතරයි. දැන් මුවහත් කරන ක්‍රමය තමන් දැනගත් අර මෝහත් නැතුව පිහිය මෝහත් කරගන්න නැතුව ගහ කපන්න ගියාම මොකද වෙන්නේ? වෙහෙසෙනවා. එතකොට තමන් වැඩේ නතර කරනවා. ඔච්චරයි වෙන්නේ. ඒ නිසා තමන්ට දැන් සමාධිය නැතුව විදර්ශනා මාර්ගය අහගත්තට විදර්ශනා බලවය ලැබෙන්නේ නැහැ. හේතුව ගහ කැපෙන්නේ නැහැ. ඔය වෙහෙසෙනවා. විතරයි නිකන් තමන් ඔක අහගෙන ඉදී අහගෙන ඉන්නවා කියන එකක් වෙයි. මතකතාව තියා ගැනීමක් වෙයි. ආශ්‍රය දේ සිද්ධ වෙන්නේ නැහැ. ඉඳක් කෙලස් ගස කපා සිද බිඳ දාන්න ඕන නම් තමන්ගේ සමාධි කියන බලය බොහෝසේ බලවත් වෙන්න වෙයි. එතකොට ඉක්මනින් වෙයි. හරිද? දැන් තේරෙනවද? ඔච්චරයි ක්‍රමය. එඳ ක්‍රමය තමයි අපේ කාර්ය කියා දෙන එක. මොකද ක්‍රමය දන්නේ නැතුව වැරදි ක්‍රම වලට කොච්චර පුරුදු කරත් අවශ්‍ය දේ වෙන්නේ නැහැ. හරිද? හ්ම්. දැන් එතකොට තම තමන්ට මොන හරි තව ගැටලු දෙනවද? තියෙනවද මොන හරි ප්‍රශ්නයක් එහෙම? මේක සතිනවනේ. ඔව්. උස්ම කොට දිගදී කොට කළා. ඊට හිත සම්පූර්ණයෙන් සංසිඳන මුකුත් නැහැ කිය. ඊට පස්සේ අදිෂ්ඨානයක් සමාධියක් කියනකොට හිත ආයේ ඒකට යොදවන්න ඕනේ. ඔව්. යොදවන්න නැතුව කොහොමද කරන්නේ? හිත අරගෙන එළියට එනවා. ඔව්. එළියට ආවට තමයි සමාධිය බලවත් නම් කැඩෙන්නේ නැහැ. තමන් අදිෂ්ඨානය කියන්නේ අකුසල අරමුණක් නෙවෙයි, රාගය ඇතින අරමුණක් නෙවෙයි, දේශය ඇතින අරමුණක් නෙවෙයි. ඒ ඉඳා තමන්ට සමාධිය කැඩෙන්නේ සමාධිය ඉඳගෙන 이르දි පාණ්ඩම් පුළුවන්. සමාධිය එහෙම එකපාර කැඩෙන එකක් නෙවෙයි ආවොත් හරියට. ඒකෝට අපිට වචන ඕනේ නේද? ඒ හිතේ ඉද්දියක් තමයි. වචන වණ වෙන්නේ නැහැ. මම කියවියද මම කියවන්නේ. වචන වණ වෙන්නේ නැහැ. තමන්ට ඒ தත්ත්වය පාත්ත ගන්න පුළුවන් නම් වචනේ අවශ්‍ය නැහැ. ඒ தත්ත්වය අඳුරන එක තමයි කරන්නේ. අඳුරමින් තමන් ඉන්නවා. ඒ தත්ත්වය මොකක්ද කියලා අඳුර අඳුරා ඉන්නවා කියන එකම තමයි සමාධියදී වෙන්නේ. මේ තමන්ට සමාධිය දැන් කිව්වේ තමන්ට මේ මාර්ගය ක්‍රමවේදය පුහුණු කරන්න කියලා මම මුලින්ම කිව්වනේ. සමාධිය ඇති කරනවා නෙමෙයි තමන්ට මේ ක්‍රමයක් කියනවා. ඒ කියන ආකාරයට මාර්ගයේ සමාධිය වඩවා ගැනීම සඳහා ක්‍රමය පුහුණු කිරීම. හරි? අඥාතයි. හරියට කර කර ආයෙටියොත් නැගීවා කියලා හිතන්න අත්‍යවශ්‍ය නෑ. පළවෙනි ධානයේ නම් Tamanට පවත්වා ගන්න බලද හිතන්න වෙයි. මොකද හිතක් ਵਿਚාරය නැතිව ඉන්න බෑ පළවෙනි ධානයේ. මොකද තාම ඒක බාහිර අරමුණු වලට දුවන තත්ත්වයේ සිටී තියෙන නිසා. පළවෙනි ධානයේ ඉතලා පළවෙනි ධානයකට මම පළවෙනි ධානය යනුවෙන් හිතේ දා ඉන්නකොට ඉබේම Tamanට මේ සමාධි තත්ත්වය වැඩෙන්න පටන් ගන්න එකක් තේරෙන්න ගන්නවා. එතකොට ඒක ඒ தත්ත්වය අඳුර අඳුර ඉන්න එතකොට නිකම්ම දෙවෙනි ධානයට යනවා. ආ බතිවා කියලා හිතන්න ඕන. මොකද එහෙම නැත්තම් ගිහලා නතර වෙනවා. හරි. එහෙම නැත්තම් සමාධිය කියලා නතර වෙලා ඉන්නවා. හැබැයි නතර වෙලා ඉන්න පුළුවන් කාලේ යම් ශක්තියක් විතරයි දෙන්නේ. ඒතර නිකම්ම බහිනවා. තමන් බහින්න ඕන නම් බතිවා කියලා හිතන්න ඕන. නැත්තම් මේ සමාධිය නැగిලා නතර වෙනවා. නතර වෙලා ඔහෙ ඉන්නවා ඒක. හරියට නැගුණොත් ඉතින් සමාධිය ඔය බය හතර පහයි හරි ඔය ඉදි. හරි. ඒ තමයි බහින්න ඕන නැද්ද? ඒතර ආයි හිතන්න ඕන. හරි. ඇදලි. මෙතන ඔබ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ විශේෂ වූ වෙලාවක් තේරෙන්නේ නැහැ සාමාන්‍යයට ආවට පස්සේ. ආවට පස්සේ නේද තේරෙන්නේ. ආව නම් තමට කය තේරෙන්නේත් නැහැ, බාහිර ශබ්ද තේරෙන්නේ නැහැ. මෙතන හෙන ගැහුවත් දන්නේ දැනගන්න බෑ. එච්චරයි. ඒක ඒක එහෙම තමයි. මෙතන ගිනි ගත්තත් එයා දන්නේ නැහැ. හෙන ගැහුවත් දන්නේ නැහැ. එයා තේරෙන්නේ නැහැ. බාහිරත් එක්ක සම්බන්ධේ නැහැ. එච්චරයි. එහෙනම් තමන්ට උපේක්ෂාවකින් දැනට ආවනම් තමන්ට උපේක්ෂාවනේ පළවෙනි ධ්‍යාන තත්ත්වයට අපත් අඩු ගානේ හරියට ආවා නම් තමන්ට බාහිරත් එක්ක සම්බන්ධ වෙන්නේ. විවිච්ඡේව කාමේ. විවිච්ඡේව කාමේ කියව ගම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කාම එකක්වත් දෙන්න බෑ. දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතෙන් ධ්‍යාන වලට කොහොමත් ඊට වඩා බලවත් වෙනවා. සාමාන්‍යයෙන් හිත හැංගෙනවා කියලා මේ කුක්තිනෝනේ. හිත හැංගෙනවා කොහෙද හැංගෙන්නේ? කියන්නේ කිසිම දෙයක් නැතුව කියනවා වේ සමාධිය නැතුව අවස්ථාවක් කියනවා. කිසිම නැතුව දෙයක් කිසිම දෙයක් නැතුව තියෙනවා කියන්නේ. ඒ කියන්නේ තේරෙන්නේ නැත්නම් ඒක සමාධිය නෙමෙයි. සමාධිය නම් තමන්ට යමක් තේරෙන්න ඕනේ. සමාධියේදී තමන්ට යමක් තේරෙන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ අනිවාර්යෙන් හැංගිලා නැහැ ඒක නිදි. එච්චරයි. ඒකාන්තයෙන් ඔය දැන් නිදා ගන්නවා නෑ වෙන මොකක්වත් අය. තමන්ට දැනෙන්නේ නැත්තම් කිසිම දෙයක් නැතුව දෙනවා කියලා කිව්වේ ඔක තමයි මම කියන්නේ ගුරුවරයෙක් ඉදිරියේ භාවනා කරන්න කියලා. අපි දන්නවා එතකොට යාර කිසිම දෙයක් නැතුව තිබ්බද යා නිදාගත්තද කියලා. භාවනා කර කර ඉන්නකොට මම ඔක හෙට හරියට පෑදලි ගන්න සිතගෙන තමන්ට ගැඹුරින් කියා දෙනකොට ඔය කියන ආකාරයෙන් මොකද සිද්ධ වෙන්නේ කියලා. මම කිව්වා භවාංගය ගැන ඊයේ දවසෙත් මම යම් මට්ටමකට කියලා දුන්නා මමන්ට මේ ඔය කියන ආකාරයෙන් බාහිර අරමුණුත් එක්ක සම්බන්ධය නැති වෙනකොට සිත පවතින අවස්ථාව තමයි භවාංගය. ඒක තමයි මේ අරමුණ මෙනෙහි කිරීමෙන් හරියට සමාධි තත්ත්වයට ආවේ නැතිකොට තමන්ට සමාධි තත්ත්වයට එන වෙලාවේ තමන් ඒක මෙනෙහි කිරීම මම කිව්ව එකයි පළවෙනි ධ්‍යාන තත්ත්වයේදී තමන් හරියට ධ්‍යාන තත්ත්වේ පවත්වා ගන්න මෙනෙහි කරන්න කියලා ඊට පස්සේ සමාධි තත්ත්වය තමන්ට හොඳින් අඳුරගෙන යන්න පුළුවන් නිකම්ම ඒතර මෙනෙහි කරන්නේ නැතුව හිටපු ගමන් සමාධියෙන් නිකම් මොකද වෙන්නේ තමන් මෙනෙහි කරන්නේ නැති වෙච්ච ගමන් භවංග වෙනවා එතකොට දැන් තමන් සමාධිය ඉඳගෙන බවංග වුණාම හිතා ගන්නවා සමාධිය හිටිය කියලා. අයි ආයෙත් එනකොට සිත එන්නේ එතනට. එතකොට දැන් පැය ගානක් බුදියාගල නැගිට්ටාමත් එයා හිතාගෙන ඉන්නවා මොකක්වත් නැහැ කියලා. මොකක් නැහැ කියලා තමයි තේරෙන්නේ. නින්ද ගියා බස් මොකක්ද නැහැ. අයි නින්ද යන්න පටන් ගත්තේ සමාධිය ඉඳලා ආයෙ එනකොටත් එතනට එන්නේ. එතකොට හිතාගෙන මොකුත් නැහැ කියලා. ඉතින් ඒක තමයි කෙනෙක් ඉස්සරහා භාවනා කරන්න වෙන්නේ. එතකොට අපි දන්නවා එයාට කය පවතින්න බෑ. කය අදගෙන නැටෙනවා. ඉරියා වෙනස් වෙනවා. ඒ වෙන්නේ ඒ කියන ආකාරයෙන් සමාධියේ තී තමන්ට භාවාංග වෙන නිසා. එඳ ඒක අඳුරන්න තමයි කියන්නේ මේ තනියෙන් තමන් ওই භාවනාව පුහුණු කරලා තමන් ගුරුවරයෙක් ඉස්සරහා ඉස්සලා ඒක හරියට පුහුණු වෙලා ඉන්න කියලා. එහෙම නැතුනම ගැටලු ගොඩක් එනවා තමයි. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. හරි? ඒක තෝරගන්න එයාට බෑ. එයාට තනියෙන් බෑ කවදා තෝරන්න. ඒ ගුරුවරයෙක්ගේ උදව් ඕනයි කියලා කියන්නේ. එයා තනියෙන් ඒක හිතාගෙන යා භාවනා කරනවා කියලා තමයි. නමුත් ඔයගෙන් තත්ත්වයට එන්න පුළුවන්. හරි? ඒක තමයි හිත හැංගෙනවා කියලා තමන් හිතන්නේ. හැංගෙනව නෙවෙයි ඇත්තට. හිත හැංග ඔව් හැංගෙනකොට හරිනේ වැරදි නෙවෙයි. ඒක බවංග වෙනවා කියන්නේ නෙවෙයි. බුදිය ගන්න. බුල්ල එකත් හිරින්ද ගන්න. පළවෙනි ධානයට එනකොට යන්තම් තමන්ට පළවෙනි ධානයට විටින් විට දැනෙන්න පුළුවන්. මොකද විටින් විට හුස්ම දැනෙන ස්වභාවයක්, කය නොතේරෙන බවක්, සැහැල් බවක් තමන්ට අරමුණු වෙන්නේ කියලා දැනෙන්න පුළුවන්, නොදැනී යන්න පුළුවන්. එතන ගියාට කිසිම සම්බන්ධයක් නැහැ උස්මත් එක්ක. ඒකයි මම කිව්වේ සමාධියේ අරමුණ Tamanට බුදු ගුණ වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි සමාධියට එනකොට ඒ අරමුණ එතන ඉවරයි. ආය සම්බන්ධ නැහැ. ඒක අපි බාහිරින් ඇති කරගත්ත අරමුණක්. ඒක නැතිලා යන්න ඕනි. Tamanට ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. ප්‍රතිභාග නිමිත්ත පහළ වුණා කියන්නේ අරව අතාරින්න ඊට පස්සේ. මෙතනින් එහාට ඒවත් එක්ක සම්බන්ධයක් නැහැ. අනේ අපි හිත සම්පූර්ණ සැසිඳුනන් පස්සේ ඔරිජින් එක උත්ලත් නම් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? කොහොමද ඉවරයි? ඒ කියන්නේ tamu කියලා කෙනෙක් නැතිුණාම සාමාන්‍ය විදිහට ඔරිජිනල් වගේ මොකුත් නැතුණාම මොකුත් නැතුණාම මොකුත් නැහැ කියලා එකක් තියෙනවා. මොකුත් නැහැ කියලා කෝකෙන් නඳුරන්නේ? ඒ කියන්නේ tamu සංසිඳන දෙයක් කල්පනා මොකුත් නැතුණාම කල්පනා මොකුත් නැත්තම් නිදි. නෑ නෑ ඇහැරගෙන ඉන්නේ. ඇහැරගෙන ඉන්නවා මොකක්ද අඳුරන්නේ එතකොට? එතකොට තමුන් කියන එක නැත්නම් ඔරිජින් එක තමුන්ගේ කතාවක් නෑ මොකද්ද අඳුරන්නේ කියලා මට කියන්නේ. තමන් හිටියත් එකයි මට නැත්තත් එකයි මට ප්‍රශ්නයක් නෑ ඒකේ. අඳුරන්නේ මොකද්ද? ඇඳීමක් වචනේ මම දන්නේ. ඒ කියන්නේ ඔරිජිනල් නෑ. සම්පූර්ණයෙන් මුකුත් නෑ. නෑ එක්සිස්ටර්. මොකොත් නැති බව අඳුරනවා. ඔව්. ඉතින් මොකොත් නැති බව අඳුරන්නේ මොකෙන්ද? ඒක අඳුරන්නේ හිතේ. ඒකත් නැති කරනවා. ඒක නැති කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඉවරයි වගේ. ආ ඉවරයි වගේ වුණොත් rahat වෙනවා. එහෙම වෙච්ච දාත් මම කියන්නේ. ආ එහෙම වෙච්චා මම කියන්නේ. එහෙම වෙච්චා මොහොම ඉන්න බැරි වෙනවා. ඒක තමයි ඒ ඒක අරමුණු වෙන්න ඔය තාටිය ගොඩක් කල්යයි. ඒක නිකන් වෙන්නේ නැහැ. ඒකට තමයි විදර්ශනා කරොත් දෙයක් ඒක ඉබේ වෙන්න ඕනේ. ඒ තමන්ට ඔය සමාධිය වල කාදාව දෙතෙන්ට එන්න බෑ. සමාධිය වැඩි වුවාම තමන්ට වෙන්නේ හිත එක තැනක පවතිනවා කියන තත්ත්වයකට පුරු ගන්නවා විතර එක විතරයි. ඒක තමන්ට විදර්ශනා කරමින් අවිද්‍යාව නැති කිරීම නිසා ඇතිවන ප්‍රතිඵලයයි සිත නැතිවීම. හරිද? අවිද්‍යාව නිසා සංකාර හැදුනා. අර විද්‍යාව භාවිතා කිරීම දිගටම කරනකොට ඇතිවන ප්‍රතිඵලය තමයි තමන්ට සංකාර නැතිවීම. ඒක ඔය සමාධිය වැඩිවට කාදාවත් වෙන්නේ නැහැ. ඔහොම හිතාම හිටියා ආලාර කාලා බුද්ධ කරාම පුත්තා. සමාධි වඩලා මොකුත් නැතිව ඔය කියන ආකාරයෙන් අරූප ධාන තත්වයන් ගොඩනගා ගත්තා. අරූප ධාන කියන්නේ මේ රූපයන් පිළිබඳව ස්වභාවයන් නෙවෙයි ඊට එහා සිතෙන්ම ඇති කරගත්තා වූ වෙනම තත්වයක්. මොකුත් නැහැ කියලා. මොකුත් නැහැ කියලා තමයි ඔය ඇති කරගත්තේ. ඒක තමයි නේව සංඥා නා සංඥා. සංඥාවක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ, ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ කියලා එයා හිතාගෙන ඉන්නවා. ඒක හිතාගෙන ඉන්න එකක්. හරි? ඔබට රැවටෙනවා ඈ. එහෙම තමයි ඔය හිටියේ ආලාර කාලා මුද්දකරාඹුත් එහෙම. එතකොට ඒක නිවන නෙවෙයි. මේන ඊට යහතව ගොඩක් දේවල් තියෙනවා. ඔව් කියන්නේ මානසික தත්ත්වය තේරුම් ගන්න තමන් රහත් වෙන්න ඕන. ඔව් ඒතර මම කියා දෙන්නම් ඒක වචනේ ඒතකොට ඕන්නෙත් නෑ තමන්ට තේරෙන්නේ නිකන්. බුදුහාමර තත්ත්වයට එන්න කලින් අද ගන්න. තෝවාම තත්ත්වයටත් එනවා. ඊට පස්සේ නම් තේරෙයි සකදාගාමී අනාගාමී වෙන්න පුළුවන් වෙන ඊට පස්සේ රහත් වෙන්නේ. සෝවාන් නොවි සකදාගාමී වෙන කෙනෙක් නෑ ලෝකේ. සකදාගාමී නොවි අනාගාමී වෙන්නේ නෑ අනාගාමී නොවි රහත් වෙන්නේ නෑ. ඒකට විදර්ශනාවෙන් තොරව මාර්ගඵල ලැබෙන්නේ නෑ. කොච්චර සමාධියට මාර්ගඵල ලබන්න බෑ. සමාධිය ගන්න ඕන තරම් ඉන්න පුළුවන් ඉර්ධි පාන්න පුළුවන් අයත් හිටියා. බුදුහාමර පහල වෙන්නත් කලින්. එහෙනම් සිත කියන එක එහෙම අමුතු එකක්. රැවටෙනවා ඈ. රැවටුනොත් ගලවන්න බෑ ලේසියි. ඒක තමයි මේකේ තියෙන භයානකකම. හරි? එතමන්ට ඔය ක්‍රමයේ විතරයි කියලා දුන්නේ තමන්ගේ සිත නීවරණ වලින් තොරව පවත්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය. එච්චරයි. ඕකෙන් නිවන් දකින්න බෑ. කොටින් මෙච්චරයි කියන්නේ. හරි? සමාධිය යනු නිවනට මාර්ගය කියලා ඉදලා කිව්වේ. සම්මා සමාධියට ආව කියන්නේ නිවන් දකින්න පාරට ඇවිල්ලා තියෙනවා. හැබැයි නිවන නෑ උතන. හරි? නිවන් දකින්න පාරට ඇවිල්ලා තියෙනවා. එච්චරයි. සම්මාස දර්ශනවලට ගුරුවරයෙක්ගේ කමටහන් අවශ්‍යද? ඔව් ඒ ටික තමයි තමන් දීලා යන්නේ දැන්. කර කර කර ඉඳයි තියෙන්නේ. හරිද? කමටහන් නැතුව කරන්න බෑ. තමන්ට දැනගත්තාට පස්සේ කාගෙන් හරි අහලා හරි පොතකින් කියලා හරි ඒ කියන ක්‍රමය දැන් දැනගෙන ඊට පස්සේ කර කර ඉඳයි තියෙන්නේ. මම දැන් කියලා දෙලා යනවා. රහත් වෙන සඳහා තමන්ට කරන්න ඕනේ මම ගියා දෙලා යනවා. කරන එක තමන් ගඩක් කියලා මම කිව්වේ. හරි. ඒ පිළිවෙලට කරන්න ඕනේ. තමන්ට ඕන විදිහට මේක කරන්න එහෙම බෑ ඒක. දැන් ආනාපානසතිය තමන්ට ආයේ එකපාර අර මේ ඔය කෙන ආකාරي හතරෙන් ධානය නැගින්න බෑ. ඒකට අර පිළිවිල ඕන. හේතුව නිසා තමන්ට මුල් ධානය ශක්තිය වැඩුණොත් තමයි එතනට එන්න පුළුවන්. එහෙනම් මේවා ඔක්කොම හේතුඵල ධර්මතාවයක්. හරි? මේ හේතුඵලයේ හේතුඵලයේ කරේ තමන් මේ ඔය අවිද්‍යාව පත්‍ය සංකාර කියව කියව හැටියට හේතුඵලයේ තේරෙන්නේ. හේතුඵලයේ තේරෙන්නේ තමන් ඔය කරන්නේ. එයා කරනකොට ඔක්කොම හේතුඵල තමයි මේ තියෙන්නේ. හරිද? සමාධි වන්නකොට ඇත්තේ අමාරු ලාගේ හදිර කරලා පුරු ගතිය ඉඳා. තමන් එක ඉරියව්ක දඟලන්නේ නැතුව වාඩිලා ඉඳලා නැහැ පය භාගයට වඩා. එච්චරයි ප්‍රශ්නේ. ආව ඒ පය භාගයට වඩා තමන් ওই කය එක ඉරියව්ව පාත්තලා නැති කෙනාට කිසියෙත් මේක කරන්න බෑ. කය එක ඉරියව්ව පාත්තන්න බෑ කියන්නේම තමන් සමාධිය නැහැ කියන එක. අඩු ගානේ ඒකවත් පුරුදු වෙලා තිබ්බනම් තමන් අඩු ගානේ මොකක් හරි කරලා තමන් සමාධිය වඩන්න පහසුවක් තියෙනවා. කියන්නේ කය හොලවනවා කියන්නේ තමන් එතනම සමාධියක සිත විසිරීලානේ. තේරෙනවා. ඒ අපහසුතා ආවත් මම කිව්වේ එකයි අර ඉස්සල්ලා බීරියෙන් තමන් ඉඳගෙන ඉන්න වෙනවා. එතකොට ඒක මග ඇල්ල මෙයා. ඉඩ දුන්නොත් කවදාවත් යන්න බැරි වෙනවාමයි. ඉඩ දුන්නොත් හැමදාම එතනට එනවා. පෑ භාගයකින් තමයි රිදිල්ලක් එනවා නම් කොතනක හරි. අනිවාර්යෙන් බලන්න මම භාවනා කරලා පෑ භාගයෙන් හැමදාම ඕක එනවා. ඉඩ දුන්නොත් හැමදාම එනවා. ඒ හින්දා වීර්යයෙන් ඒ අවස්ථ වෙන අවස්ථාවේ තව ටිකක් තමන් ඒක දරාගෙනම ඉන්න ඕන. හිතේ නැත්තම් බෑ. ඒකට වීර්යය ඕන. හරි. හ්ම්. ඒ ආතාව කියන්නේ ඒකම එන්නේ තමයි. ආතාව කියන්නේ කෙලස් තාවනවා කියන්නේ තමයි. ආතාව කියන්නේ ඔකට තියෙන ආසාවනේ. එච්චරයි. එහෙම කැක්කුම් රිදුම් නැතුව ඉන්න ඕන කියලා නම් හිතාගෙන එහෙම බෑ. මේ කය කියන්නේ හැම වෙලෙම විපරිණාමයටපත් වෙන එකක්. ඒකත් එක අපිට කරන්න ඕන එකක් නෙමෙයි. එහෙනම් ඒකට වීර්යය අත්‍යවශ්‍යයි. හරි. එනවා මොන ප්‍රශ්නයක්? ඈ දැන් තේරුණාද ක්‍රමය? හ්ම්. එහෙනම් ඉතින් කාලය වැඩි කරගෙන කරන්න ඕන. හරිද? දැන් ඒ හුස්ම සිවු සිවු වෙලා කයි දැනීම් දිවිත අඩු අඩු වෙන මොකක්ද කියලා ඒ පව පවතින කියලා ආයෙත් ඒ පවතින්නේ නැතේ තාම හිත එතෙන්ට උරු කරලා මදිකම්. ආය ආයි ආයි ආයි පිටට ගමන්නේ ආයත් එක එනවා. ආයත් හුස්ම අඳුරන. ආයෙන. ආයෙන. ආයත් තමයි හුස්ම දැනෙන්න ගන්නවා. ආයත් හුස්ම අඳුරලා දෙනකොට ආයත් එනවා. ඔහොම කාලයක් කරනකොට අතන රැඳෙන්න පටන් ගන්නවා. ඒක තමයි මම මේක මම ක්‍රමයේ විතරයි කියන්නේ කියලා මම කිව්වේ ඒකනේ. ඔයගෙදී ඔහොම කරන්න ඕනේ. ඔහොම කර කර ඉන්න මොකද සිතේ දුවන ගතිය කියන ඔය නීවරණේ බලවත් වෙන්නේ. ඒ කියන්නේ වෙන අරමුණු වලට යනවා. මෙහෙරි දෙනවා, අරහෙරි දෙනවා, අරක ඇහෙනවා, මේකට යනවා. ඒතර ඒ වෙන්නේ ඇයි? අර සිත පුරුදු වෙලා දෙන්නේ ඒකට. අපි කරලා තියන්නේ ඒකට ඕන ඕන හැටියට ඒක ඒක ඒක අරක කොහොතේ දුවන්න ඇරියන්නේ දැන් මෙච්චර කාලෙ. දැන් සංතරි පුරාමත් ඔක නිකම්ම වෙනවා. කොටෝ වෙනවා ඒවා. ඒක නතර කරන්න නම් උත්සාහ කිරීම ලේසි නෑ. ඒ හින්දා කලබල වෙන්න ඕනේ නෑ. ගියාවේ. ආයෙ ගන්න. ගියාවේ අරමුණකට. ආයෙත් එතනට එන්න. ආයෙත් යයි. ආයෙත් යන්න. ඔහොම කාලයක් කරනකොට යන්නේ ඒක අඩු වෙලා පවතින එක වැඩි වෙන්න ගන්න. දැන් ඉඳ දුවන ගතිය නැති වෙන්න නම් රහත් වෙන්න වෙනවා. අනාගාම කෙනෙක් ගාවත් ඔබ තියෙනවා. හරි? අනාගාම වෙනකොට නැති වෙන්නේ කාමරාග පටිගයකින් දෙක විතරයි. නීවරණ වලින්. දැන් සෝවාගෙන රක්කාදීට විචිකිච්ඡා සීලබ්බත පරාමාසය තියෙනවා නීවර එකක්වත් නැති වෙන්නේ නැහැ. දෘෂ්ටියක් විදිනවා විතරයි ඒක. ඒකම නීවරණයක්වත් නැති වෙන්නේ නැහැ. හරි? එතකොට නීවර නැති වෙන්න පටන් ගන්න සකදාගාම වෙනකොට තමන්ට කාමරාග පිටිගේ තුනී වෙන්න පටන් ගන්නවා. ආසාව, තරහ කියන එක කාමචන්ද ව්‍යාපාදයේ තුනී වෙනවා. අනාගාමීන කාමචන්ද ව්‍යාපාද නැති වෙනවා. හරි? හැබැයි උදාචක කුච්ච එජිකිච්ඡා තේන මිද්ද තේරු. ඒ අනාගාම කෙනා ගාව තියෙනවා මත තියාගන්න. රාතන් වහන්සේ ගාව විතරයි ඒක නැත්තේ. මේ කොච්චර තමයි වීර්ය කඩන්න ඕන කියලා හිතා ගන්න ඕක. හිත ඔය කියන தත්ත්වයට ගන්න. දෙයිද නේ? මේ හ්ම් තවම තියෙනවද? හ්ම් තියනවාද? මම තාන්න. හිත සංසුන් කරගන්න මේ කරන්නේ. ඔය වීර්ය කරන්න ඕනේ ඒක මම ඉතින් හැමදෙලෙම කියනවා මාත් කියන බුදුහාරොත් කියලා දෙන හැමතැනම පොත්වල තියෙන සූත්‍රවල තියෙන වීර්යේන දුකං අත්‍යේදී හරි ආතාපි සම්පජානෝ කෙලස් තවන වීර්යෙන් ඉන්න ඕනේ මම දැනගන්න ඕනේ මම ජීවිතේ හැම මොහොතකම තමයි කෙලස් ඇති වෙන්නේ ඒ තමයි හෙට හරියට චිත්තානුපස්සනාවේ මම හරියටම කියලා දෙන්නම් හැම තත්පරයක් පාසාම තමයි මේ විදර්ශනාවන් නොකරන සමාධිය නොවැඩෙන හැම මොහොතකම තමන්ගේ සිත අකුසලයේ තියෙන්නේ හරි හැම මොහොතම අකුසලයේ තියෙන්නේ සායනාච දැන් දැන් අපි සාමාන්‍ය දේවල් කරනකොට අපිට ඒක තේරෙන්න පටන් ගන්නවා දැන්. මොකක්ද තේරෙන්න පටන් ගන්නවා? මේ අකුසලයෙන් එනවා. ඉතින් තේරෙනවට දැන නැහැ. අකුසලේ තේරෙනවට දැන නැහැ. අකුසලේ ආවිලා නැහැ. තේරෙනවට දැන නැහැ. නවත් අංග තමයි දක්ෂ වෙන්නේ. මේක තමයි එයා තමයි කෙලස් තාවන කෙනා කියන්නේ. අකුසලේ ආවට ඒක ඉඩ දෙනවනේ වැඩක් නැහැ. ඉඩ දෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙන්න පටන් ගන්නවා වැඩි කොහේ. ඒ තේරෙන්න පටන් ගන්නකොට ඉතින් ගෙදර ඉන්න බැරි වෙනවා. එච්චරයි වෙන්නේ. ඔච්චරයි වෙන්නේ. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. තමර නිවන් දකින්න ඕන නම් ඒක තීන එක කර නිවන් දකින්නවාද කියලා. නැත්නම් ගෙදර ඉන්නවද ගෙදර ඉන්නවද කියලා තීන එක. දෙකක් කරන්න බෑ. මං කියන්නේ දෙකක් ආයි. මම කවදාවත් ඉඩ දෙන්නේ නැහැ කතන්දරේට. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්න ඕනේ නැහැ ගේ කමත් ඇල්ල පැවිදි වෙන්න කියලා. එහෙනම් ගිහි වෙන්දකට රහත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් නිකම්ම දාන්න ඕනේ නැහැ නේද? ඒක ස්වභාවයෙන් වෙනවා. එයා ඇත්තට මේ මාර්ගයේ ස්වභාවිකම ඇත්ත ඌමනාවෙන් එයා වඩනවා නම් එයාට ඔක් කරන්න බෑ. කරන්න බෑ. වෙන්නේ එයාට තේරෙනවා මේ මොන මොකක්ද මේ කරන්නේ මේකෙන් ඇති වැඩේ මොකක්ද තමයි තව තවත් කෙලෙස් ඇති වෙනවා කියලා තේරෙනවනම් එයාට නිකම් ඒකෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. අයින් වෙනවා එයා. ඒක ස්වභාවය මෙහෙමයි. ඒක ඉතින් ආයේ ඒක හැටි ඉතින් ඒක ධර්මයේ හැටි. ධර්මයේ හැටි ඇතර එයාට ඉබේම ආර්ය මාර්ගයේ වැඩෙනවා හරියට මේ වැඩේ කරනවා නම් එයාට සිද්ධ වෙනවා අයින් වෙන්න. අයින් වෙනවා එයා ස්වභාවය. හරිද? එයා මොනවද දෙකට? ඈ ඒක කායික වේදන තමයි. ඒක තමයි මං කියපයි පඬිත් ගන්න නැතුව පුටුවක් කරන් වාඩි වෙනවා. ඒක ඒක බහුපූත කිව්වට ඔය කයිය ගැහුවට මං දන්නවා ඔබේ ඉඳගෙන ඉන්න බෑ කියලා. කියන්නේ වහන්න නැති උන්ට බැල කියලා කියලා වැඩක් නැහැ. තමන්න පුළුවන් ඒරියාවකින් පටන් ගන්නවා. ඊට පස්සේ සමාධිය ආවට පස්සේ ඔළුව ගෙඩින් හිටගෙන හරි කරන්න පුළුවන්. සමාධිය ආවට පස්සේ කර හැකි ඒක. එතකන් කරන්න බෑ. එහෙනම් මුලදී ඒක යාට පුරුදු කරනකොට ඒ අවශ්‍ය විදිහට කරගන්න ඕනේ. තමන්න මුලින්ම කායික වේදනාවන් ආපත ඕක දරාගෙන ඉන්න බෑ තමයි. කවුද කැමති ඔය විදිහට ඉඳින්නේ? සමාධිය ආවට පස්සේ කම්මන්ට කකුල තිබ්බත් එකයි නැතත් එකයි ඊට පස්සේ. එතන ආවට පස්සේ ඔක් කරන්න ඕන. ඒක මට කරන්න යන්නේ නැහැ. ඒවා මම කිව්වේ එකයි. මන්ට පහසු ඉරියව තමයි තෝරගන්න. Taman ওই විදිහට ඉඳගෙන ඉඳලා පුරුද්දක් නැහැනේ ජීවිතේ. ඉතින් තමයි මෙතෙක් කල් ඉඳගෙන ඉඳලා පුරුදු වෙච්ච ක්‍රමෙන් පටන් අරගෙන <clears throat> සමාධිය ආවට පස්සේ සමහර සමාධිය හුරු වුණාට පස්සේ හිත එතනට ගන්න පුළුවන් ඊට පස්සේ. පුරුදු වුණාට පස්සේ. ඒතර පුරුදු වෙනකන් අරවත් එක Tamanට ස්ට්‍රගල් කරන්න ගියහම කරන්න බෑ ඔක. මුද්දලා වෙන්නේ. එතනදී අතල දාන එකයි. ඔය ඉතින් ලේසි වැඩ ඒක නේද? වීරයෙන් කොනකට වඩා අතල දාන එක ලේසි. ඒතකොට අතල දාන. ඔත්තර වෙන්නේ. දැනන. තියාම කපන්නේ නේද? මොකද උනේ? ඈ? මොකද උනේ? මොකද උනේ ඉතින්? අපහසුයක් ආවේ නැතුව කරන්න පුළුවන් වුණාද? කලින් කරලා තියෙන ඉඳා පාස් වෙන්න ඕන. වලින් පුහුණු වෙලා ඒක කළා තියෙනවනේ ඒ ක්‍රමයේ හරියට හුරු ගුණා නම් Tamanට සමාධිය වැඩෙන්නේ නැත්තේ නෑ වැඩි කාලයක් කරන්න පුරුදු වෙන්න ඕනේ. අතෑර ඒ ගැන කලබල වෙන්න එපා විසිරෙන එක අනිවාර්යයි මම දැන් කිව්වේ අනාගාමි වෙනකම් අනාගාමි වුණත් තියෙනවා. රහත් වෙනකම් තියෙන ඇත්තටම. බුද්ධත්වයෙන් ඉවරයි. මොකද නැති වෙන්නේ Tamanට ඒ වෙලෙදී. මොකද රහතන් වහන්සේ කෙනෙක් විතරයි හැද රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව දුරු වෙන්නේ. ඒ කියන්නේ හත් වෙනකම් උද්දච්චය කියන්නේ කැළඹෙන ස්වභාවය, විසිරෙන ස්වභාවය සිතේ දුවන ගතිය යම් මට්ටමකට තියෙනවා. අඩු වෙනවා ඉතින් අනාගාමීකට පොඩක් අඩු වෙනවා. නැති වෙන්නේ. ඒකෙන් පාලනය කරගන්න නැවත නැවත කිරීම විතරයි එකම ක්‍රමය. නිසා දැන් ඕවා රෙකෝඩ් කරලා තිනවා අපේ ඔය niwandora.com කියන වෙබ් අඩවියේ ඔය රසටහන සම්පූර්ණයෙන්ම දාලා තිනවා. ඒකේ භාවනා ටික වෙනම දීලා තිනවා. ලොකු අංග කරපු භාවනා මම කරපු භාවනා භාවනාවට විතරක් ආනාපාන සතිය වෙනවා. අනිත් භාවනා ටිකක් දැන් අද කියා දෙනවා. ඒවත් එනම තියෙනවා. ඒවා අරගෙන Taman නැවත නැවත තනියෙන් තනියෙන් මුලදි මුලදි Tamanට ඒ උපකාරය ඕන. ඒක භාවිත කරගෙන කරලා හැබැයි ඒක අයින් කරලා තනියෙන් කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් Taman ඒකත් උපාදානයක් කරගන්නවා. හරිද? නැත්නම් ඒකට Taman ඊළඟට වහල් වෙනවා. ඒතර මෝහණය කරා වගේ වෙයි. එහෙම වෙන්න බෑ මේක. හරිද? <coughs> සොයන්ව පුරුද්දක් තියෙනවා. නේදලි? ඒවටයි ඔබ තියෙන්නේ. ඒ වගේ තාක්ෂණයේ ඒ ප්‍රයෝජන අරගෙන ඒව කරගන්න. මේ මේකත් රෙකෝඩ් කරලා රෙකෝඩ් කරලා දාපුවා තියෙන ඕන වෙබ්සයිට් එකේ පත්ත කියන්නේ. නේද? ඊළඟ ඔක්කොම එකේ තියෙනවා. ඒක බලා ගන්න. ඒත් ඒ වගේම ඔබ කරගන්න ඕන දේවල් කරගන්න. හ්ම්. හිතයට තියෙන මොකක්වත් නෑ. නේද? මම රුකුත් නැද්ද? ඈ මගෙන් නැත්තම් කාගෙන් දාන්නේ? නිත්‍යයෙන් අහන්නේ. මට අර තුන්වෙනි ධානයෙන් පස්සේ සද්දයක් වුණා ඒක. සද්දයක් වෙච්චාම ඇහැරලා බැලුවා. ඒක තාම සැකයි. එළියේ තියෙන මොනවා බෝම්බ ගහලා තමයි ප්‍රශ්නයක් නැහැ නේ. තමන් ගඩේ කොරගෙන ඉන්නේ. ඒ කියන්නේ තාම තමන් සමාධිය එළේ නැහැ. තුන්වෙනි ධානයේ හිටියනම් සමාධිය සද්දය හෙන්න විදියක් නැහැ. නෑ ඒ ඒ ඒකෙන් පස්සේ ඒක පාට සද්දයක් වුණා. හරියට ගියා. හරියට ගියා කියන්නේ හරියට හරියට කෙරුවා කියන එක කර කර හිටියනම් හරි හැබැයි තමන් තුන්වෙනි ධානය හිටියනම් සද්ද ඇහෙන්නේ නැහැ කියලා මම කියන්නේ. හරිද? එහෙනම් ඊට අඩු මට්ටමක ඉන්න ඇති. හරි තමන් දැන් ක්‍රමයට අනුව කරන්න ඔය විදියට හරි. හ්ම්. හිතයිද? මොකද තේමාව ප්‍රශ්නයක් එමක ගැටලුවක්. නෑ. ඉතින් ඔක ලේසියෙන් කරන්න පුළුවන් නම් ඉතින් කවුරුත් නිවන් දකින්නවනේ ඉක්මනින්. අමාරුද තමයි වැඩියෙන් කරන්න කිව්වේ. ඊයේ දවසේ මම පැය 12ක් දුන්නා, පැය 14ක් දුන්නා. පැය 14 ඉඳන් පැය කීයක් කරාද ඔය? අමාරු නම් අමාරු දේ වැඩියෙන් කරන්න ඕනේ නැද්ද? පන්තියේ ළමයෙක් ෆේල් වෙනවා කියලා එයා දන්නවනම් ඒ ෆේල් වෙන කෙනා අදක්ෂයා මොකද කරන්න ඕනේ? වැඩියෙන් පාඩම් කරන්න ඕනේ. දැන් ඔයාය මොකද කරන්නේ? තමකට මේක කරගන්න බෑ කියලා තේරෙනවා. ඒ වුණාට ආයෙත් නීවරණ වලටම ඉඩ දෙදී ජීවත් වෙනවා. ඉතින් කොහොමද කරන්නේ ඔය? ආයෙත් ගෙදර ගිහිල්ලා කටුකුටු ගගා අර කතා කරා මේ කතා කරා මෙතන ඉඳලා අර මේ කතා කරා මුන් මේ කතා කර කර තමන් ඩීටියට ඇති වැඩේ මොකක්ද? සංගලිකා රාමතා බස්තා රාමතා නිද්දා දෙලිතා කම්මා රාමතා කියලා කාරණා හතරක් තියෙන ওই සමාධිය නැති කරලා දාන. සමාධි පරිබෝධක. බස්සාරාමතා කියන්නේ නිකන් කතා කර කර ඉඳීම. කතා කර කර ඉන්න හැම වෙලාවකම තමන්ට විතක්ක ਵਿਚාරයක් මෙහි වැඩ. එතකොට ධර්මයේ හැර වෙන යමක් කතා කරන හැම විටකදීම තමන්ට නීවරණ වැඩෙනවා. ගෙදර ගියාම කතා කරන්නේ ඌගනේ. එතරයි. ඒ සංගලිකාරාම තා බොහෝ පිරිස් එක්ක ඉන්න කැමති වෙනවා. පිරිස් එක්ක ඉන්නකොට ඕ කරන දේවල් කියන දේවල් Tamanට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. නිකම්ම Tamanට Tamanගේ යාත් කතා නොකරත් පිරිසක් එක්ක ඉන්නකොට ස්වභාවයෙන්ම Taman නීවරණ වැඩෙනවා. ඒකනේ හුදකලා වෙන්න කියන්නේ. තනි වෙන්න වෙනවා. හරිද? ශුන්‍යාකාරක ශුන්‍ය හිස්. හිසුන ප්‍රශ්නය. හරිද? ඊළඟට කම්මාරාමතාවය තමන් පරණ කරපු ආසා කරන වැඩ වල යෙදෙන්න යන එක. ඇහැ පිනවනවා නම් කන පිනවනවා නම් දේව ශාරීරිය පිනවනවා නම් පිනවීමේ කාර්යයන් නැවත කරනවා නම් ඒවා හොයනවා නම් ඒ අරමුණු හරිද? ඒ කියන්නේ රූපවාහිනී බලනවා නම් පත්තර කියවනවා නම් තමන් අර දේවල් කාපු දේවල් ආයේ රස බල බලවා කණ්ඩ හදනවා නම් ඕවා හදන්න සංගලනවා නම් තමන්ට නීවරණ වෙනවා. ඉතින් ওই ටිකනේ කරන්නේ. ඔක්ක ගෙදර ගිය ගමන් ඉතින් වෙන මොනවා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ආය නීවරණ වගා කරගන්න. තේරෙනවද? එහෙනම් ඔක අමාරු කියලා අපි දන්නවා. අමාරු කියලා බුදුහාරොත් දන්නවා. ඒ තමයි වීරියක් ඕන කියලා කිව්වේ. සම්මා වායාමයක්. ඒතර වීරියෙන් මොකද කරන්න ඕන? වැඩි කාලයක් කරන්න ඕන. එහෙනම් තමන්ට වැඩෙන්නේ නැත්තම් තමන් දක්ෂ වෙන්න ඕනේ වැඩි කාලයක් ඒකට වෙන් වෙන්න. මොකද ආය තව අවුරුදු 100ක් විතර ඉඳියයි. ඒකයි දැනුවට මෙල්ලයි දන්නේ නැහැ කවුරු. ඒ ඉන්න තමන් දැම් දැම් වෙහෙසෙන්න කියලා බුදුහාමුදුරුවෝ අප්‍රමාදයේ සම්පාදයේද කියලා. මෙච්චර කාලෙකුත් කරගන්න බැරි වුණා නම් තමන් දැනගන්න ඕනේ මම ඒක කරගන්න බැරි වුණේ මම ඒ වෙනුවෙන් වෙහෙතිච්ච මාතිකම හින්දා එහෙනම් දැන්වත් මම මේක කරගන්න කාලය වැඩි කරගන්න ඕනේ කියලා තමන් ගත්ත අක්ෂ වෙන්න ඕනේ ඒ වගේ මේක මේ හදාගත්තේ පන්සල් ඇවිල්ලා ඉන්න හැම වෙලෙම මෙහෙට වෙලා ඉන්න තහනම් නැහැ බුදු සාසනෙ වෙන මේ හදලා තියෙන්නේ මොනවා කන්න ඔය නිකන් මකුල් දැල් හැදී හැදී තියෙන්නේ තමන් වාංගි කළ හදාගු ඒවටනේ ඉතින් වන්දනාව පන්සල් දී ලංකාවේ දෙන පන්සල් වහලා දාලා නිකන් මකුල බොවි ඉන්නේ බල්ල බුදියනවා අරක් බුදියනවා මේ වැඩන්නේ ඔබ අන්තල මොකක් කරන්නේ? ආනේ පාවිච්චි කරගන්න. ඒවා තියෙන්නේ ඒවට. ඒෙන් තමයි දවස් දෙකත් එතන ගත කළේ. ඒකට නීවර නිකම්ම අඩු වෙනවා. එනවා දැන් තැන් ගෙවල් වල හිටියම අරක කෑ ගහනවා මේවා කෑ ගහනවා අරේ පොන්න දිනවා මෙහෙ පොන්න දිනවා අර කාඩනවා ඌ නලවන්නේ අරක නලවන්නේ දොරන්ට ගියාම වැඩ ඉවරයි. ඔයාලා දෙල්ලන්නේ නැහැ. ඉතින් තරම්. ආයි තානේ තියෙම ලේසියෙන් ඒක බලන්න පුළුවන් නේද? බුදුහාමරෝ ඉතින් ලේසියෙන් කරන ක්‍රමය තමයි මේ කියා දෙන්නේ. ඉතින් ලේසිම ක්‍රමය තමයි මේ කියා දෙන්නේ. හරිද? ආ අමාරු ක්‍රම බොහෝ තියෙනවා. ඉතින් ලේසි ක්‍රමෙත් ඔච්චර අමාරු නම් අමාරු ක්‍රම කොහොමද කියලා හිතාගන්න. හරි? හ්ම්. මොකද වුනේ? ඈ මොකද වුනේ කියලා හැබැයි ප්‍රශ්නයක් නැද්ද? ඒවා පේනවා ඒවා ගැන හිතන්න යන්න එපා. තමන් ඇස් දෙක වහගත්තම කොහමද නිල් පාට රතු පාට ඔයගේ කහ පාට වගේ තමන්ට මේ හැට ගෝචර වෙන අවස්ථා එනවා. ඒවා සමාධියේ ලක්ෂණ නෙවෙයි. ඒවා ගැන හිතන්න යන්න එපා. තමන්ට භාවනා කර කර ඉන්නකොට කය නොදැනී යමින් ඇතිවෙච්ච අරමුණක් තියෙයි. හරිද? හැවාගත්තම ඕන කෙනෙකුට මේ නිල් පාට රතු පාට කහ පාට පේනවා. ඒව මේ සමාධිය ඇති වෙන තමන්ට ආලෝක නිමිති නෙවෙයි ඈ ආලෝක නිමිති ඊට වඩා වෙනස් එකක් හරිද? ඒක සාමාන්‍ය ඕන කෙනෙක්ට ඇද්දක පියාගත්තා මේ පේන. ඒක හැටියක්. ඒක ආලෝක නිමිති නෙවෙයි. ඒක ඇති වෙන්න ඕන තමන් හුස්ම අඳුරමින් යනකොට ඉබේ. හරි? මෙහෙම ආවොත් හරි. මොකද උනේ? ඒ පිළිවෙලට පුහුණු වීම අත්‍යවශ්‍යයි දැන් ඈ. පුහුණු වීම අත්‍යවශ්‍යයි. ඒකට පිළිවෙලින් කරනකොට ඉතින් ගැටලු ආවොත් අනිවාර්යෙන් සාකච්ඡා කළ යුතුයි. Tamanට ගැටලු වෙන දැනෙයි. ඒක තමයි ඉන්න ඕනි. එහෙනම් ඒකට ඉතින් ඔය තාක්ෂණය තාවිච්ච කරගන්න නිසා වෙබ්සයිට් එකේ දාලා තියෙනවා අපේ දුරකථන අංක ලොකු ආම්රුවන්ගේ සහ අනිත් භාවනා උපදෙස් දෙන අපි අනිත් පොඩි ආම්රුවන් වහන්සලාගේ ඒවා මෙහෙණින් වහන්සලාගේ ඒවා තියෙනවා. ඒවා Tamanට පුළුවන් පාවිච්චි කරලා ඕනම වෙලාවක විමසන්න. ඒ විමසිය යුතුයි Tamanට මාර්ගයේ කලින් ගිහිලා නැතිනම් අනිවාර්යයෙන් විමසන්න වෙනවා. එහෙම. මේ බය වෙන්න ඕනේ කතා කරන්න ඕනේ. ඒකට අපි අදාළ දේනවා. අදාළ දේට උත්තර දෙනවා. ඕනේ නැතු බහූත එහෙම ආයෙත් පාරේ මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා මගෙන් ඒව නම් අහන්න එන්න එපා. එයාගෙන් අහගන්න ඉතින්. මං කිව්වේ නෑ නේ මේවා. අරහාඳුර මෙහෙම කිව්වා මෙහාරු වෙලා තින්නේ ඔයාට ඕක. අරහාඳුර මෙහෙම කිව්වා මෙහාඳුර මෙහෙම කිව්වා අර සූත්‍රේ මෙහෙම තියෙනවා මේ සූත්‍රේ මෙහෙම තියෙනවා. මේ සූත්‍රේ කිව්වාගෙන් අහගන්න එකනේ තියෙන්නේ. මගෙන් අහන්න එපා ඒක. මගෙන් අහන්න තමයි මේ කියලා දෙන දේවල් වල ගැටලු තමන්ට આવත් ඒවා අහන්න. ඒවට උපදෙස් දෙන්න අපි දන්නවා. තේරෙනවද? බුදුහාරකේ 84000 සූත්‍ර මම දන්නේ නැහැ නේ. බුදුහාර මොකක් හේතුවෙන් කිව්වද කොයි ආකාරයෙන් කිව්වද මොන අදහසෙන් කිව්වද ඒවා අපි දන්නේ නැහැ. ඒක විග්‍රහ කරන්න පුළුවන්න්නේ හරියටම කාටද? ඒක හරියටම කියන්න පුළුවන්න්නේ සිව්පිලිසිම් බ්‍යාපා මහරහතන් වහන්සේ කෙනෙකුට විතරයි හරියට. අර්ථ ධර්ම නිරුත්ති ප්‍රතිභාන කියන මේ ගුණාංගයන් වඩවාගත්ත මහරහතන් වහන්සේලා ඉන්නවා වෙනම ආන්ගේ රහතන් වහන්සේලාට පුළුවන් බුදුහාමරෝ කුමක් උදෙසා කුමක් අරමුණු කරගෙන කුමන හේතුවක් නිසා මේ සූත්‍ර ධර්මයේ මේ ආකාරයෙන් දේශනා කරාද කියලා කියනවා. අපිට ඔය විග්‍රහ දෙන්න කිව්වොත් එහෙනම් සම්පූර්ණයෙන් වර්ධිනවා. තේරෙනවද? අපිට තියෙන්නේ ගොඩ යන්න කරන්න තියෙන වැඩේ කරලා ගොඩ යන්නේ විතරයි. ඊට ආව පඬිත වැඩවල කරා ඉන්න අපිට ඕනාන්නේ. කොහෙත් මට නගුණාන්නේ ඒකටයි. තේරෙනවද? බුදුහාමුදුරුවෝ එච්චරයි. Tamanට ඊතලයක් වැදිලා තුවාල වුණාට පස්සේ මේ ඊතලේ හදපු එක කොහෙද? ඒක කොයි රටෙන් ඉපදෙච්ච එකක්ද? ඊතලේ යකටද? ඒක රීදීද? ඒක නැත්නම් ලීයක්ද? ඒක මොන දුන්නේන්ද වින්දේ? අරකද මේකද හොයා ඉන්නේ නැතුව තුවාලේ හොඳ කරගන්න හැටි කරගන්න කියලා. නේ? නැන්ද ඔයා කරන්නේ මොකද්ද? ඈ කරන්නේ ලෝකෙම තියෙන ඉන්ටර්නෙට් එක දාගන්න ලෝකෙම තියෙන බණ ඔක්කොම අහගන්නවා ඊට පස්සේ මොලේ කොලප්පම් කරගන්නවා අර සූත්‍රය මෙහෙම කිව්වා හාඳුරු මේ සූත්‍රය මෙහෙම කිව්වා අරක මෙහෙම තියෙනවා මේක මෙහෙම තිබ්බා අර හාඳුරු මෙහෙම කිව්වයි ඊට පස්සේ කවුරු හරි හම්බෙච්චාම මොකද කරන්නේ අර හාඳුරුනේ අන්න අර සූත්‍රය අර හාඳුරු මෙහෙම කිව්වා අර බණේදී මෙහෙම කිව්වා ඇයි ඒක හරිද මේක වැරදිද? දැන් හරි වැරද්ද හොයලා ඉන්නවා මිසක තමන් කරේ මොකක්ද? තමන්ට කරන්න තියෙන දෙයක් තියෙනවා ඒක කරන්නේ නැහැ. සූත්‍රේ හරි වැරද්ද හොයලා ඉන්නවා. ආඳුරෙන් හරි වැරද්දයි හොයලා ඉන්නවා. ඉතින් ඒ ආඳුරන්ට තේරෙච්චිද ඒ ආඳුර එක කියන්නේ ඇති. ඉතින් ඒක තමයි තව කෙනෙක් එක්ක අහනවා කියන්නේ තමන්ගේ මෝඩ තකතිරුකමක්. ඒක අහන්නෝනේ ඒ ආඳුරන්ගේ. ඔක තමයි අපේ උන්දලා කරන මොට්ටකම. මගෙන් අහන්න එනවා අරක මොකද උනේ මේක මගෙන් අහන්න ඉන්න එපා මම බැලලා එළවුණා ඒකට ඒක ඇත්තටම මම කතා කරන්නේ මම ඒකත් එක්ක ආයේ එච්චරයි වැඩක් නැහැ ඔය වැඩේ තමයි බුදුහාම කරන්න එපා කිව්වා තමයි ඔය කරන්නේ අර සූත්‍රයේ කිව්වා මේ සූත්‍රයේ අර පොතේ තිබ්බා මේ පොතේ තිබ්බා කියලා ඒව හොය ඇවිල්ලා තමයි මොකද මේකත් එක්ක සම්බන්ධනය කරනවා තමන්ට දෙන තමන්ට ප්‍රායෝගික මේක අධ්‍යයනය කරන්න තේරෙනවද ඔය වැරද්ද හදා ගන්නකම් ඔයාලට මේ ගමන යන්න හම්බෙන්නේ නැහැ හරි කියන්නේ ලෝකයේ තියෙන ඔක්කොම බන ඔයයි දැන් දන්නවා මම දන්නවා ඒක. හැම එකම අහනවා. අමාරු වැටෙන්නේ ඔයයිමයි. තේරෙනවද? එකක් පාවිච්චි කළා ඒ වැඩේ හරියන්නේ නැත්නම් ඒක අතහැරලා දාලා වෙන එකක් පාවිච්චි කරන්න. තේරෙනවද? මම ක්‍රමයක් කියා දෙනවා. ඒ ටික හරියන්නේ නැත්නම් අතහැරලා දාලා වෙන එකක් පටන් ගන්න වෙන කාගේ හරි උපදේශයක් අරගෙන එතන ඉඳන් යන්න. එහෙම නැත්නම් ඔයා කලවම් කරගෙන අර වැඩේ මේ වැඩේ මේ වැඩේ ඔක්කොම කරන කෙනාට කවදාවත් නිමාවක් දකින්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔය අය අමාරු වෙනවා. අමාරු වැටෙන්නේ කියන කෙනා නෙවෙයි. තමා. තේරෙනවද? හරිද? ඔය අය අමාරු වෙන්නේ කියන කෙනා යමක් දැනගෙන මොකක් හරියක් කියන්නේ. ඒතර ඒ කියන කෙනා තමයි කො ඒ හොහු පස්සේ යන්න ඔහු අනුගමනය කරලා එහෙම නැත්නම් අතහැරලා වෙන කෙනෙක් අවුල ගන්න. එකක් කරන්න කියලා කියන්නේ. ලෙඩකට බෙහෙත් ගන්න ගියාම දොස්තරලා 10 දෙනෙක්ගෙන් බෙහෙත් ගත්තොත් මොකද වෙන්නේ? ඈ? වෙනම ආරෝපණය. වෙනම ලෙඩක හරියට හරියාංග තමයි. වෙනම ලෙඩක් හැදෙනවා. ඒකට බෙහෙත් නැති වෙනවා ඊට පස්සේ. හරිද? ওই මොහොම එකක් දැන් වෙලා තියෙනවා යාට. ඒ හින්දා ওই භාවනා ක්‍රම එක එකනා අඳුරගත්ත. මං කියන්නේ නෑ ඒ ස්වාමීන් වහන්සේලා කියන එක වැරදි කියලා මට කියන්න කිසිම අයිතියක් ඇත්තේ නෑ. හරිද? මගේ එක වැරදි කියලා යමෙක් කියනවනම් මං ඔහුත් එක්ක ප්‍රසිද්ධිය කතා කරන්න මම සූදානම්. ඇයි වැරද්ද කියලා අහන්න. හරිද? හැබැයි මට ඔහු කෙලින් කතා කරන්න ඕනේ. එයා මේ ආර්ය මාර්ගය මෙයා මාර්ගයෙන් ඉතින් ඕකට මේ තෝල්කේ වෙන්න ඕනේ නැහැ. එලින් කියන්න ඕනේ වැරදි නෑ වැරදි. එතන මම කාගවත් අද හොයන්න යන්නෙත් නෑ මට හොයන්න අවස්ථාවක් නෑ. හරිද? එතකොට තමන් එතකොට දන්නේ දැනගන්න ඕනේ ඔහුට යමක් වැටහිලා ඔහු ඒක භාවිතා කරලා ඒක කියන්න පුළුවන්. ඒ කෙනෙක් කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම එකක් කියනවා. ඒක තමන් දැනගන්න ඕනේ ඇයි ඒක කිව්වේ ඇයි එහෙම වෙන්නේ කියන එක ඔහුත් සමග සාකච්ඡා කරලා Tamante මේ මාර්ගේ හරි කියලා Tamante වැටෙනවා නම් ඔහුත් එක්ක ඒ ගමන යන්න. එතකොට ආයේ ඒකට අරම මේව කලවම් කරගන්න එපා. තේරුණා? එතකොට Tamanට පාර හරියට තේරෙයි. දැන් මම දන්නේ නැහැ ඇත්තට මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. මට කියන්න බෑ Tamanට මේ මාර්ගයේ 100%ක් හරියනවාමයි කියලා. මම කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා දෙන කාරණයක් මේක කාටත් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් කෙන කාරණා විතරයි. බැරි වෙන්නේ පුළුවන්. බැරි නම් ඉතින් අතහැරලා දාන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ නේ. මොකද එහෙම තහනමක් ඇත්තේ නැහැ නේ. මේක බලහත්කාරයෙන් අපි එන්න කිව්වේ නෑනේ කාටවත්. තේරෙනවද? ඒතර ඒක තව සූත්‍ර ගන්නවා තියෙනවා. යම් සූත්‍රයක් තියෙනවාද ඒක ඒක ඒ කෙනාට හරියන්න පුළුවන්. ඉතින් මේකට වඩා. ඉතින් ඒක ඒ දේ තමයි දැනගන්න ඕනේ. නිසා ඒක තමන්ගේ කාර්යයක්. නිසා ඒ කාර්යයක් නෙවෙයි. හැබැයි මුල සිට අග දක්වා නිවැරදිව තමන්ටම වැටහෙන්න ඕනි. මෙහෙම කරාම මේ ප්‍රතිඵලය ලැබෙනවා කියන එකත් කරගෙන යනකොට ඒ ප්‍රතිඵලය සරහා තමන්ට යන්න මාර්ගය සකස් වෙන බවත් තමන්ට තේරෙන්න ඕනේ. පැහැදිලිද? එහෙම නැත්නම් කොච්චර කර කර හිටියත් මොකක්වත් Tamanට ඒකෙන් අවබෝධයක් ඇති වෙන තත්යකට ඇවිල්ලා නැත්තම් ඇති වැඩකුත් නැහැ කරන්නේ. නේද? ඒක මේ කියන්නේ. හරිද? මොකක්ද තේන්නේ? මරණයක් එහෙම තියෙනවා මොකක්? නේද? නෑ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. එච්චර තමයි වැඩේ. ඒ ඉතින් ඕක ප්‍රැක්ටිස් කරන්න එකමයි වැඩේ. ඒකෙන්මයි ප්‍රතිඵලය ලැබෙන්නේ භාවිතෝ බහුලී කතෝ. එහෙනම් බුද්ධ ශාසනයේ මෙතෙක් පිරිහුණෙත් ඔන්න ඔය හේතුව හින්දාමයි. කියන්න අය, අහන්න අය ඕන තරම් ඉන්නවා, කරන්න අය නැහැ. බණ කියන අයත් ඉන්නවා හොගාලා. බණ අහන අයත් ඉන්නවා හොගාලා. පිළිපදින අය නැහැ. එහෙනම් ප්‍රතිඵල නැහැ. එහෙනම් ඔයා ඒ හින්දානේ ප්‍රශ්න අහන්නේ. අද රාතන් වහන්සලා ඉන්නවද මාර්ගඵලලාභින් ඉන්නවද ඉන්නවද නැද්ද කියලා තමන් තෝරගන්න තමන් එතෙන් එන්න කොයි ඉවරයි නේද ඒ තමන් කොහොමද පිටි හොයන්නේ දැන් ඒ කියන්නේ මේ தත්ත්වයේ ඇයි තමන්ට එහෙම වෙන්නේ තමන්ට ආර්ය පුද්ගල භාවය පිළිබඳව සැකයක් තාම තියෙනවා තමන්ට විචිකිච්ඡාවක් ඔය දෙන්නේ ඒ කියන්නේ සංඝ රත්නය ගැන සැකයි තමන් ඇයි ඒ තමන් එතනට ඇවිල්ලා නැහැ. තේරෙන? එතකන් අචල ශ්‍රද්ධාව කෙනෙක් එහෙම ඇවිල්ලා නැහැ ඔයාට හරිද? ඔය තාම අරහෙටම හරිනවා මෙහෙටම හරිනවා අරක කරනවා මේක කරනවා ඒ කියන්නේ මොකද්ද? ඒක ආයින වශයෙන් නැහැ. ඒක ඉලක්කයක නෙවෙයි. තේරුණා? එහෙනම් තේරුණා නම් එච්චරයි තේරිච්ච කෙනාට බුදුහාමුදුරුවෝ කාලන මොකද උනේ? ආයේ මම ජීවිතාන්තය දක්වා ඔබ සම්න කරගන්නවා කියලා කියන්නේ. ඒක කියන්නේ තමයි ඒවා කී කියයි. නේද? සංගෝමේ සරණං යාව නිබ්බාණං පත්‍යා කියලා කියනවා. නිවන් දකින එක සංඝයාගේ ධර්ම තමයි කියලා. නැත්නම් මේ සරණං අඤ්ඤං අඤ්ඤෝ ඈ බුද්ධෝමේ සරණං අරන් නැත්නම් මේ සරණං අරන් ධම්මෝමේ සරණං අරන් නැත්නම් මේ සරණං අරන් සංගෝමේ සරණං අරන් කියලා කිය. ඒ කිව්වට වචනේ විතරයි ක්‍රියාවෙන් තේරෙන්න ඕනේ. ඒකට ඉතින් ඕවා කරන්න ඕනේ. හරිද? ඔතන දැන් ඔන්න පළවෙනි ක්‍රියාකාරකමක් ඔය Tamanට පරිපූර්ණ වශයෙන් කරන්න හැටි කියලා දුන්නේ. ඒ තමයි සම්මා සමාධිය දක්වා Tamanගේ සිත පුහුණු කළ යුතු ආකාරය Tamanට ආස්වාස ප්‍රාස්වාසය භාවිතා කරලා. තව අරමුණු ගොඩක් තිබෙනවා. ආලෝක අරමුණු තියෙනවා. ඒවට කසින භාවනා කියලා කියනවා. නීල, පීත, ලෝහිත ආදී විදියට Tamanට ඊළඟට පටවි කසින, ආපෝ කසින, තේජෝ කසින කියලා ওই විදියට තියෙනවා. ඒ විදියට කර්මස්ථාන 40ක්ම තියෙනවා. ඒකෙන් හතරක් අතාරින්න වෙනවා. හතරකින් අපිට රූපාවචර ධානය වලට එන්න බෑ. ඒ තමයි ආකාසඤ්ඤායතනේ, විඥානඤ්ඤායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේවසඤ්ඤානාසඤ්ඤායතනේ, ඒව අරූප ධාන. ඒ හතර හැර අනිත් 36ම ළමකට පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඉතින් ඒ ඔක්කොම විස්තර කරන්න අපිට කිසිසේත්ම කාලේ නැහැ. සතිපට්ඨානය මූලික කරගෙන අපි මේ කාර්ය කරන නිසා ආනාපාන සති විතරයි විස්තර කරන්නේ. කොහොම ගියත් එන්නේ එක තැනකටයි සමාධි தත්ත්වය. සමාධි தත්ත්වය එකයි. හරිද? කොහෙන් ගියත් එන්නේ එක තැනට. ඒ කියන්නේ පාරවල් තමන්ට 36ක් තියෙන්න පුළුවන් මෙහි ඉඳන් තමන්ට ලොස් ඇන්ජලිස් වලට යන්න. හැබැයි ඉතින් මෙහි ඉඳන් තමන් කොයි පාරේ ගියත් ආ යන්නේ කොහෙද? ලොස් ඇන්ජලිස් වලට තමයි. ඒ වගේ තමයි. හරිද? එහෙනම් ක්‍රමරියක් බුදුහාමුදුරු කියන්නේ. හ්ම්. එහෙනම් දැන් ඕක පුහුණු වීම තමන්ගේ කාර්යය ඊළඟට දැන් කියා දෙන්න ආරම්භ කරනවා මොකද්ද? ඔතන ඉඳන් සමාධිය වඩවගත්ත කෙනෙක්ට නීවරණ නැති කිරීම සඳහා විදර්ශනාව කියන එක කරන්න ඕනේ. දැන් යන්නේ කර්මස්ථාන කියා දෙනවා මේ කය පිළිබඳව සිත පිළිබඳව පරීක්ෂා කළ යුතු ආකාරය. කායන් වසනාව, චිත්තාන් වසනාව, සා වේදනාන් වසනාව කියලා එකක් තියෙනවා. ඒ සඳහා තමන්ට ධම්මානුපස්සනාව වේදී යුතු ආකාරය ධර්මයේ තමයි කියා දෙන්නේ. තේරෙනවද? හ්ම්. ඒතර ඒවා එකටයි වර්ධනය වෙලා ඉන්නේ. හ්ම්. එනේති ඒ කාර්ය කරන්න එන ඉතින් දවල් ආහාරයකින් පස්සේ තමයි දවල් ආහාර අරගෙන ආහාර වේගයෙන් පසු අපි ඒ කායානුපස්සනා කර්මස්ථානය වඩන ආකාරය කොහොමද කියන එක හඳුනා ගැනීම කරනවා. හරිද? කියා දෙන එකයි මට කරන්න පුළුවන්. ඒවා වඩවන්න කිසිසේත් ක්‍රමයක් නැහැ. හරිද? එහෙනම් ඒවා Tamanට කියලා දෙනවා. ඊට පස්සේ Taman තනියෙන්ම පුහුණු වීම කරන්න වෙනවා ඒවා. දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් දවස් 15 ප්‍රෝග්‍රෑම් කරන ලංකාවේ. ඔව්. ඒකෙදී එහෙම වඩවන ඔව් ඒකද ඉතින් නැවත නැවත මේව වඩවනවා ආනාපානසතිය දවස් පහක් විතර කරනවා ඉතින් මේ දැන් දවස් තුනෙන් ඔක්කොම ටික කරලා කියා දීලා ඉවර කරන්න බෑ ඉතින් කොහෙද බලන්න ඒකෙදි කරන්නේ මේ කියා දෙන්න ටිකම කරවන එක විතරමයි වෙන මොකක් කරන්නේ ඔය කැම්පි කෙනෙකුට ඕනනම් මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ඔය ටිකේදී ඕනනම් යන්න පුළුවන් දිනපත් දාලා ඕන කෙනෙක්ට ගියා ඒක ප්‍රශ්නේ නෑ ඉතින් ඒ පිළිබඳව වැඩි විස්තර මම හිතානිද්දට කියා දෙන්න කියන්න ඒ ඉඳලා දැන් ඉතින් තමන් දැනගන්න එපා කරන්න තියෙන්නේ මොකද්ද කියලා. ඒක තමන්ට පාරක් තියෙනවා කියලා තේරෙන්න එපා. ඒක තමයි මේ කිය කියා යන්නේ අපි. තමන්ට නිවන් දකින්න මාර්ගයක් තියෙනවා කියන එක විතරයි අපි මේ කිය කියා. අපිට නිවන් දක්කන්න බෑනේ. ඉතින් තමන්ට තේරෙයි ඒක කරගෙන යනකොට ආ මේකින් මෙහෙම එකක් වෙනවා කියලා. එහෙම තේරෙන් තමයි මේක කියාගෙන යන්නේ. හරි. මේ වගේ ඉතින් ඔක්කොම පහසුකම් අපි සපයලා තියෙන ඒවා පිළිබඳ විස්තර කියා දෙන්නම්. තමන්ට හෙට අනිද්දා වෙනකොට වැඩසටහන නිමා වෙනකොට මම ඒක ඔක්කොම විස්තර දෙනවා. හරිද? හ්ම්. එහෙනම් දවල් ආහාරට අපි යොමු යමු 11 20 වෙලාව 25 වෙලාව එහෙනම් ආහාර වියකින් පස්සේ අපි ඉදිරියට යමු යමු එතෙක් එහෙනම් සෑම දිනාට සම්මා සම්බුදුසරණයි